ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ප්‍රශ්න චාරත්මක කඩපිල්ලේ ටිකට ප්‍රවැත්වීම කරමු උදේ නැත කරන ප්‍රශ්න වලින් අපි පටන් ගන්න කියලා මම ආරාධනා කරනවා අවසන් පින්වත් ස්වාමීන් වහන්සේ ආනාපාන කුලිත ධාතුමස්කාර භාවනා කිරීමේදී වේදනා සංයෝග පසු නාසිකාග්‍රයේ දෙසේ නලයේ ස්වභාවයෙන් මූල කර්මස්ථානයේ ප්‍රතිපදියේ වස්. ඉන්පස් මොහොන එතකට පැයකට බව මෙසල බවක් දැනෙනවා. ඒදී ඔබ ප්‍රසන්නස්සා සිතේ ඉන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ ආසන්න ආකාර තේරුම් කර දෙලෙන කවුරු ඉල්ලා. ඒක ඒ ඉස්සර පැයකට අවස්ථාව ශුන්‍යතාවේ මුල අවස්ථාව. ඒක දැන් මොල් කරන්නේ නැති නිසා සිතේ සංඥා ආවත් මාර්ග නැත්නම් දෙසලා එකක් පදයෙන් සිත ලබාගෙන වෙන්නේ මොකක්ද කියලා බලස් තියෙනවා. තුන. එසේ නැතිනම් වේදනාවේදී මේ සංඥාසා සිතින්ද ඇදී යනවා නිතර ඉතින් බලස් තියෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඊයේ වෙනත් ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී සංඥා සිතින් රාජයේ දීර්ඝ සංඥා නැතුව ඒක ප්‍රකාශ කළා. එසේනම් සිත උදාන්න නොකරද විසුද්ධාවද ඊළඟ ප්‍රශ්නේ සිතේ සංඥාව අනිත්‍යව වැඩි නොපෙනී යන බව නෝට් කරගන්න ගත්තොත් තාවතාව සිතුවිලි සංඥා වල නොකෙරී ඒ කියවට එනවා. ඒක ගන්න මුදල් සිතුව සිතුවිලි සංඥා අගේ නැසෙන්න පුළුවන්. එසේ නම් ඒවා ගන්න ඉන්න අපේ කලිතේ මම විසල්වාදස වගේ පරාසිතින්ද යන මට පැහැදිලිව දෙමින් කරුණා නිලාසනය. ඔබ වහන්සේ සිල් දන්දම් කරන්න මේ වගේ දේශනා කළා. මේ ලියපු එකම කියවනම් පැත්තකට වෙලා මම හිතන උත්තරේ තියනවා කියලා. නිසල බව දිහා බලනකොට මොකද්ද කරන්නේ කියලා ඉතින් නටන්න කියලාද කියන්නේ. නිසල බව බලනකොට නිකන් හිටපන් කියන එක තමයි. ඒක ලියලා තියෙන ලස්සනට ලියලා තියෙනවා. ලියලා ඉවරලා ඒක ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අපි කවදාවත් කරලා නැහැ නේද? නිකන් ඉන්නවා කියන එක දන්නේම නැහැ. ඉතින් නිකන් ඉන්නකොට අත කොහොමද තියාගන්නේ? කකුල කොහොමද තියාගන්නේ? කොටු කොහොමද තියාගන්නේ? ඉස්සරහට බලන්නේ. ඉඳගෙන දිගිලවන. මේ නික හිටපන් කියන එක මේ උගන්නන්න වෙලා තියෙන ටෙක්නිකලි. දන්නේම නැහැ. ඒ තරම්ම අනුගේ ජීවිතවලට ඇඟිලි ගහලා ඒ තරම්ම තමගේ ජීවිතයට ඇඟිලි ගහලා හැබැයි වෙලා තියෙනවා. නිසා ඒක කලාවක් ඒක ක්‍රමයට යන වෙලා තියෙන හොඳම තැනට අවිලා තියෙන ප්‍රශ්නේ. නමුත් මේ යාප් නොකර හිටපන් කියන එක ඒකට ටෙක්නිකල් රයිටින්ග්ස් නැහැ. මොන නොකර හිටපන් කියන එක නෑ. ඩිස්ක්ලේම් කරන්න ඩිසෝව් කරන්න ඒ කොහොමද කරන්න කියලා. ඉගෙන ස්වභාව ධර්මයට එකම චිත්තක්ෂණයක්වත් නැඟ දෙන්න කැමති නැහැ. මම මේ වෙලාවේ මොනවද කරන්නේ? මම යට කොටුණු බලන් ගන්න ඕනේ. මම මම මොනවද කරන්නේ? ඒක කරනවා. මේ කෙරවිල්ල නිසා තමයි මේ සංසාරයක් නිදවන්න වෙලා තියෙන්නේ. ඒක චිත්තක්ෂණයක් බෑ කර්ම රස නොකර ඉන්න. මේ හොඳට අවස්ථාව දීලා තිබුණා. ඒක මේ ප්‍රශ්න හතරක් කරන්න බැන්න වැඩක් නැහැ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒක නිසා බටහිර ලෝකයේ පෙන්ෂන් යනවා කියලා කියන්නේ සීදීනස ගැනීම. මේකේ ෆෝබියා එකක්. 55 වෙනකොට දන්නවා ඊට පස්සේ ඉතින් වැඩක් නැහැ. සල්ලිත් හම් වෙනවා ඔක්කොමත් තියෙනවා. නමුත් අවලංගු කාසියක් වගේ ඉතින් වැඩක් නැහැ. ඒ එහි ආවේ කෙනෙක් හිටියා නිලන්වත් මහේස්ත්‍රාත්වරේ. එයාකම පුරුද්දට වගේ නිකන් උසාවියට කියලා බලන ඉන්නවා. වෙන කරන්න දෙයක් නැහැ. ඒ මේ මාමයා කී ඉගෙන ගන්න ළමයි දෙන්නෙක් අක්කයි නංගි දෙන්නම සාමාන්‍ය පෙළටුවේ පාස් සමත් මුණ දුන්නා නංගි වාසන අක්ක පෙළ. දෙවෙනි වතාව. ඉතින් අක්කට ගෙදර නතර වෙන්න උනා නංගි ඉස්කෝලේ යනවා. අක්කට පුතෙක් කරලා. එයා ගෙදර ඉගෙන නංගිට බත් එක උයාගෙන යන්න ඕනේ දවල්ට. මේ මිනිස් සම්බරනකොට මිනිස් කලේ වල් ගල්. බත් කියලා බලනකොට බත් එකේ ගල්. බ්‍රයිට් භූත වෙනවා, ඇඟ පහුරු ගන්නවා. ඒ මොකද්ද හොයන්නේ? ඉතින් ඔක්කොම පවුලේ ප්‍රශ්න. ඊට පස්සේ ඒකම ස්ටාෆ් එකේ ඉන්න ටීචර් කෙනෙක් මේක හොයන්න පටන් ගත්තාම එයාට අර ගෙදර නිකන් ඉන්නකොට ඇති වෙච්ච විකාරය. නංගි ඉස්කෝලේ යනවා මං ඉස්කෝලේ යන්නේ නැහැ. ඊට පස්සේ පිස්සු. ගොඩක් ප්‍රශ්න කරලා කිව්වා ප්‍රයෝගයක් කරලා නංගිට ඉස්කෝලෙන් පස්සේ පන්ති වගේක් තියෙනවා. ඒ නිසා මෙයාට දවල්පත් බැඳගෙන ඉන්න ඉස්කෝලේට යන්න කතාව හැදුවා. නෙවෙන්ද නංගි ගෙදර කන්න කන්න එනවා. මෙයාට මිස්සු. පස්සේ හැදුවා අක්කට තියෙන වැඩක් නංගිට ඊවෙනින් ක්ලාසස් තියෙනවා. නංගිට බත්යක් බඳ ගන්න ඕනේ. භූතයක් නැහැ මොකක්වත් නැහැ. මේක විස්තර කරලා කියනවා අපි මේ ප්‍රශ්න දිහා දන්නේ නැතුව අපි මේ බිසි මේ කවසේ බිසි ඒක පිස්සුවක් ඒක මේ නිෂ්පාදන යුගයේ අපිට කරලා තියෙන අමෝර පිස්සුවක් ඒක තේරෙන්නේ යමක් නොකර ඉන්න ගියාම තමයි තන්නේ කරම පිස්සෙක් වෙනවා මේ මොගල් රාජ්‍ය ඔය රතු බල කොටුව හදලා තමන්ගේ 13 වෙනි බිසව මුම්තාස් මහල් නිසා සම්පූර්ණ ඒ මේ මුන්ටස් මහල් වෙනුවෙන් අර ස්මාරකය හැදුවා. මුළු රටේම ආර්ථික ඉවරයි. ඊට පස්සේ ඒ ඇතිවෙච්ච අර්බුදය හරහා යාගේ පුතා රාජ්‍ය අල්ලගත්තා. රාජ්‍ය අල්ලගෙන තාත්තා දැම්ම හිරගෙදරට. ඉවරයි. අද අධිරාජ්‍ය නැතුවට ප්‍රශ්නයක් නෑ දැන් කරන්න දෙයක් නෑ. එයා ලිව්වල ඊට පස්සේ පුතාට මට පුළුවන් නම් මම කරන්න දෙයක් නැහැ මම ආර්ථික විනාශ කරා තාජ් මහල් හැදුවා ඒක ಜಾති රති වැඩක් නෑ රට විනාශයි මට පුළුවන් නම් අවුරුදු 30ට අඩු ළමයි කිස්දෙනෙක් කියවපන් කියවලු ඉරගෙදෙට ඊට පස්සේ කටට උගන්නන්න පටන් ගත්තා පස්සේ යාට ඔක්කොම ප්‍රශ්න අයියා වුණා ටිකිට ඉඳලා මම කිස්දෙන්න උගන්නනවා ඊට පස්සේ මට හිරේ ඉගතේ කොහේ හිටියත් එක අයියා ඒ 30 නට ලොක්කනේ දැන් ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. අපිට කවදාකවත් අතවැසියක් නැතුව බෑ කවදාකවත් යටත් ඇසියක් නැතුව බෑ. ඒකට නිකන් පේනවා නිකන් ආකාශයේ දිලා වගේ. පුදුමාකාර බෑ. ඉතින් බුදුසයනසේ මේට මේට මේට මේට තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන පෙකින වෙලත් කපලා කපුවා වෙනයක් ඕනේ නැහැ. ඒකේ උතුමාකාර විදියට අපිට තේරෙන්න පටන් ගන්න අපේ සම්පූර්ණම වාපෑම තියෙන්නේ අනික් කෙනෙකුට සම්බන්ධතාවයේ මතයි. එහෙම නැත්නම් අපි නිකමෙක්. මරණය වෙන මොකක්වත් කරන්නේ නැහැ. ඒ නිසා අපිට ඕන කරලා තියෙන හැම වෙලාවෙම අයිය වෙන්න. අක්කා වෙන්න. එහෙනම් කක්ක කොට හරි ගමන්නේ අක්කා වුණාම හරි. මොකක් හරි තියෙන්න ඕන අයිය වෙන්න හරි කක්කා අක්කා වෙන්න හරි. ඊට පස්සේ ඔය තියෙන දේ මොකක් ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි උපයන්නේ අපි දවසින් දවස උපයන්නේ. මං කියන්නේ කවුරුත් අහන්නේ නැහැ, මගේ වචන පිළිගන්නේ නැහැ. මරණවට ආපක්. ඒ නිසා මේ ගිහියට හැරීම කියන එක ඔය එක්කෙනෙකුටත් කිසිම ප්‍රශ්නයක් නිසා කරන්න ගන්නෑ. නොකර ඉන්නේ ගිහිල්ලා අයියා වෙන්න කෙනෙක් නැහැ. ගස් වලට ගල් වලට අයියා වෙලා වැඩන්නේ. අක්කා වෙන්න කොහොමද තමයි. ඉතින් ඊට පස්සේ හිතනවා මේ දන්න දී නොදන්න කණවැන්දුමට දන්න දීකට වෙනද නොදන්න කණවැන්දුම කියලා ගෙදර තියෙනවා අනාග රණ්ඩු කර කර අරුගෙත් ගාගෙන මූගෙත් ගාගෙන ඉතින් තොවිල ඉතින් තොවිල ඊට පස්සේ කියනවා ප්‍රශ්නනේ හරි ගැටුමක් නැතියේ ඒ නිසා මිනිස්සු කරන්න තියෙන හොඳම දේ තමයි එයා යාට කොටු කරන්න ඕන ඒකයි මිනිහෙක් මරපු මිනිහ මරුව දවස් 7ක් කරුල කම් වෙලා ආයෙ මරන්න දෙන්නේ කිතුරු වෙන්නේ නැහැ. ඒ ඇතිහාට. අර ඇත්ත එක වහගත්ත ගමන් වෙන්නේ අපරාධය. කන්නත් බෑ බොන්නත් බෑ මැරෙන වෙලාවේ මේ විනාශර මහා දාමරික මිනිස්සු. දවස් හතක් කරුණ කාමර දාපුවම බිමෙන්දිගේ වැලි මල්ලක් වගේලු වැදගෙන යන්න තියෙන පෝරකේට. මොනක් නැසෙන්සස් මොකුත් වැඩ කරන්නේ නැහැ. තනි වුණාට පස්සේ ඉවරයි. අපිට ඒක තමයි දෙන්න තියෙන ලොකම දඬුවම. ඒ නිසා උදේකලාව කියන එක අපිට පේන්නේ මුස්පේන්තුවක්, කාලකන්නිකමක්, කොල් පැහෙන් තල්ලු වීමක්, කොම් වීමක්. විවේකී කිව්වම අපිට පේන්නේ අවලංගුවක්. ඉවරයි. විස්රාම වෙන්න බෑ. ඒ නිසා අපි ඉගෙන ගන්න ඕනේ ඒක තමයි ලෝකේ ලොකම සම්පත. මේ උදේකලාව, මේ විවේකය, මේ විස්රාම කියලා නමුත් ඒක ළඟට එනකොට පේන්නේම සාපයක්, ඕනියමක්, කකරච්චලයක් මට අවශ්‍ය කරදර ටික නැහැ. ඉවරයි. ඒ එන ඒ මනුස්සයා ගන්න මොනවත් නැහැ. ඉතින් ඒ නිසා ඒකට පුරුදු කරන්න ඔය කොච්චර කෙරුවත් මරණයදී ওই ටිකට අපිට මුණ දෙන්න වෙනවා. ඒ ඉතින් එහාට සංසන්දනය කරන්න හේතු කරන්න ගහපා දෙන්න කවුරක්වත් නැහැ. ඉතින් ඒකේ ආධ්‍යාත්මික මරණයක් තමයි අනාරම්මන භාවය. අනිමිත්ත භාවය. මහා ශුන්්‍යත භාවය. පණිවිඩයක් නැතිකම බලාපොරොත්තුවක් නැහැ. මම මොකටද මේ වැඩ කරන්නේ කියලා බලාපොරොත්තුවක් නැහැ. අරමුණක් ගන්න දෙයක් නැහැ. හිස්. නැත්නම් මරණය කියන්නේ. දැන් මේ මරණය හරහා යන්නේ නැතුව අමරණියත්වයට යන්න බෑ කියලා බුදුහාමුදුරු කියන්නේ. මේ මරණයෙන් එහා පැත්තේ තමයි අමරණියකම තියෙන්නේ. ඒ නිසා මේ මරණයට බය නම් ඒ කියන්නේ අමරණියත්වයට බයයි. ඉතින් ටිකින් ටිකට මෙරි මෙරි උපදිනවා. මේ මරණය හරහා ගියාට පස්සේ තේරෙනවා මොනවත් වෙන්නේ නැහැ. ඉස්තර මොකක්වත් වෙන්නේ නැහැ. අපි මේ තරම්ම සමාජශීලී සත්තු වෙලා අනුන්ගේ ඇස්වල ජීවත් වෙන්නේ. අපි නටන නාටක මේ කවුරුත් බලන්න නැත්තම් අදසක මේ කැම්පස් එකේ මේ ගිහිල්ලා එතන මම බැලුවා මේ කට්ටිය නාට්‍ය පුරුදු වෙනවා දැන්. ඒ ස්ටුඩන්ට් කැම්පස් එකේ එහා මේ මේ කැන්ටීන් එකේ බලන්න කවුරක්වත් නැහැ. ඇඳුම් ඇඳගෙනත් නැහැ ඒගොල්ලෝ දැන්. දැන් මේ නාට්‍ය පුරුදු මමත් ප්‍රේක්ෂකෙක් නෙවෙයි මම තේරෙන්න පොඩ්ඩක් කියවනසේ මම මේක දිහා බලන්නේ හිටියා. දැන් නාට්‍ය රංග දක්වනලා වේදිකා සැරසිලි දාලා අංග සංස්කරණේ දාලා මේක කරනකොට සෙනගේ ඉන්නකොටයි ඒ කවුරක්වත් නැතුව මේ නාටකම නටනවා දැන් රිහර්සල් කරනවා. ඒකවල තමයි නාටකම තියෙන්නේ. දැන් රජුරෝ ඉන්න හැබැයි කලිසමක් අඳගෙන උඩට සෙට් එකක් නැතුව ඒ රජුරෝ එයා දන්නවා එයා රජුරෝ කියලා. ඊළඟ එනවා හේවාය. එයාත් ඒ වගේම ඉන්නේ අර ඇඳුම් වල වෙනසක් නැහැ. ඉතින් නන්නකොට පේනවා මෙයා කොට මේ අමු කැවිලද මේ. මේ වේදිකාවේ ඉගෙන ගන්න ගහ ගන්නවා. එන්න ඒකයි අපේ ඉඳලාදී මොකද්ද වෙනස? අන්නේ කර දෙල්ලම තියෙන අංග සංස්කරණය විතරයි ටික නැෂනල් වාසිය අපි ගැරණි හැවක් වගේ. ගොඩට ඇදලා දාපු කාන්තාරික ගොඩට ඇදලා දාපු වැල් ගැටවිල්ලක් වගේ. ගණ්ඩම දෙයක් නෙවෙයි. ඒක විතර සාපයක්. ඒක විතර හුණියමක්. ඒක නොකමද දහපතර දෙයක්. ලෝකයේ ඇත්තේ නැති නිසා අපි හැම වෙලාවෙම සිනගමත සංഭാෂණ පවත්වමින්, රැස්වීම පවත්වමින්, කට්‍යත් එක්ක ආලප්පන ලාලප්පන කරගෙන ඉතී ඔයා මගේ පිට කසන්න මම ඔයාගේ පිට කසන්නම් කියලා ඒගොල්ලෝ විතර පිට කසා ගන්න එක තමයි කරන්නේ. ඕක තමයි සමාජය කියන්නේ. ඔබ මේ ශිෂ්ටාචාරයේ විසින් අපිට දීපු ඇබ්බැහි අන්තිම කැත්තම ඇබ්බැහි ඕක තමයි. ඊට පස්සේ තමයි අනෙක් සියලුම ඇබ්බැහි වෙන්නේ. කිච්චිදුත්ත සුරාදුත්ත අක්ඛුදුත්ත සීරමෙන් සමාධි සීලි උනොත් විතරයි. නැතු ඉන්නේ මොනකට මොකක්වත් ඕනෙත් නැහැ. ඉතින් ඒ නිසා මේකෙත් පේන්න තියෙනවා තෑග දුන්නට බාර ගන්න කැමති නැහැ. අපි නඩු මේ තෑගට විරුද්ධව නඩු. දැන් මම මොනවද කරන්නේ? දෙන්න උත්තරයක් නැහැ. දෙන්න උත්තරයක් නැහැ. නිකන් හිටපන්. ඉතින් නිකන් හිටපන් ගාව දැන් තරහ ගිල්ලා කියනවා කියලා ඉතින්. නිකන් හිටපන් යකෝ කියලා කියන්නේ සුම්බයි හිටලා කියලා. සුම්බයිද තමයි කියන්න තියෙන්නේ. එච්චරයි බැරි. සුම්මයි ඉබෑ. මට මොකක් හරි රෝල් එකක් ඕන. මට මොකක් හරි මගේ මේ කියන භූමිකාවක් අවශ්‍යයි. භූමිකාවක් නැත්නම් මේක නෑ. දුවට මතක තියාගන්න අපිට මේ සමාජ චිත්‍රයේ අපිට භූමිකාවක් නැත්නම් අපි නිකමෙක් අපි අවලංගු කාසියක් ඒ ශීතිනස ගැනීමට පොඩ්ඩක් යනවා. ඒකයි බුදුසජාණන්සේ දෙන මරණීය දණ්ඩනය බ්‍රහ්ම දණ්ඩය. අර කතා කරත් ආයි. ඉවරයි. බ්‍රහ්ම දණ්ඩ දෙනකොටම සංයමචේත කරන්ත හැදෙලට. ගහගෙන ගත්තත් අපිට ඕනේ මේ පේන්ට අපි වගේ පිස්සෙක්. එහෙම නැත්තම් නිකන් මොකද මොකද ඒකයි රැය වෙනවට බය. ඒකයි ඊට වෙනවට බය. ඒකයි මරණයට බය. ඉතින් මේකට පුරුදු වෙන්න පුරුදු වෙනකොට පේනවා මේක සම්පූර්ණ ජීවිතේ ඉන්නේ කවුරක්වත් නැති වෙලා. උදකලා වෙනකොට විවේක වෙනකොට තමයි තමන් එක තමන්ගේ හොඳම මිත්‍රයා තමන් වෙනවා. සමාජ ජීවිතේ ඉන්න හැම වෙලාවෙම අපි තමන්ට වෛර කරගන්නවා. මම මේට වැඩි උස වුණා නම් හොඳයි ලස්සන වුණා නම් හොඳයි අර කෑල්ල මට තිබුණා හොඳයි එක එකට අංගපස ගැඳගෙන නටාගෙන ඉන්නේ ප්‍රകൃතියේ කැමති නැහැ එන්න ප්‍රകൃතිය එනිසා ඒක අභියෝගෙට තියාගන්න කායිමත් අහල වැඩක් නැහැ මේක ප්‍රතිපදාවෙන් ලැබිච්ච දෙයක් ඒ බබා බාර ගන්න කැමතිද නැද්ද කියන එක ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ උපදේශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඊයේ දවසේ භාවනා කරනකොට පිටට විගා ගන්නවා වගේ සත්‍ය නිශ්චය විගා වේදී යටකරට ගියා. එහෙම කියලා බැරි කඳුරක එක නගරමු. මේ නිශ්චයව හරි අද්දුතු ඒවා වඩා ගන්නවා. ඊට පස්සේ ශරීරයේ හරියට කඳුර කරන දර්ශනක ගල්කුත් කරනවා වාගේ වේගයෙන් ඇතුලේ ගමන් කරා කරනවා. ඒක කරන කාර්යය තමයි. මේ මනෝවිකාරය තමයි ඇතුලේ ගමන් දිශේ. සත්‍ය සමාධිය ආලෝකයෙන් දෙන්නේ. මේ දරාගෙන ඉන්න එක අහස උදාන ප්‍රේතේ සිරදෙස්වා. ඒක වෙන ආකාරයකට දෙන්නේ. ඊට පස්සේ ඉතලා නැවතුණා. ආයෙත් ඒකේ නගන්න පටන් ගත්තා. ඒ වේගයෙන් කියන්නේ මම දන්නේ නැහැ. උදාන වේග. ඒ තරම් වේගයෙන් මුල ඇතුළු පොඩි පොඩි නලියන්න පටන් ගත්තා. මේ විදිහට නගනවා වගේ. මේක කීපාරක් මම දන්නේ නැහැ. මම කිසිදා විතර සතිය බලාගෙන නමුත් ගොඩාක් පාරක් වෙනවා. ඊට පස්සේ අපේ නදී පටන් දුර්දර්ශෝගේ ඉඳගෙන අදින් පටන් ගන්නවා. මුල ඇතුලේ දුර්දර්ශෝගේ චලනය. ඊට පස්සේ මේ නිකා වේගෙන් ඉහළට ටික ආකාශයට යනවා. පරිසරයක ශරීරයේ දැනෙන මායිම් ඇදලා දෙකම එකක් බවට පත් වෙනවා. මුළු පරිසරයේ ශාන්ත බවක් වෙනවා. භාවනා යොදලා නැතිකොට ශරීරයේ කිසිම වේදනාවක් දෙන්නේ නැහැ. ඒක කවදාවත් නැති විදිහට විකාශ හැරෙනවා ප්‍රේතේ පස්සේ. කර්ණාටකයේ අධ්‍යක්ෂක පිළිබඳ ඔබ වහන්සේගේ අදහසක් තිබුණේ නැහැ මේ ඉතින් මේක දකින්නකොට හිතෙනවා මේක කවදාකවත් ගියේ නැති සුවිශේෂී තත්ත්වයක් කියලා. ඒකට ආහ්ලාදයක් වෙනවා, සීලීලාදයක් වෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට මේකට පදම් වෙන්න, මේකට සීසන් වෙන්න කල ගන්නවා. නමුත් අපි හිතමු මේක මහ ලොකු දෙයක් ගණන් ගන්න අපි හොඳට පුරුදු නැහැ කියලා. ඊට පස්සේ එතනමුත් ඒක පාට කඩා ගන්නවා හිතා ගන්නද ඊටත් වැඩිය ගැඹුරු නිශ්චල භාවයකට. එතකොට හිතෙනවා ඉදායක විස්තර කරන මට මෙච්චර වචන ඕන වුණා. දැන් ඒකේ ඉඳලා ඊට වැඩිය ගැඹුරකට වැටෙනවා. ඒකට දැන් කියන්න තියෙන්නේ දැන් නිශ්චලතාවය තවත් වැඩි වෙනවා කියලා. ඉතින් මේකට ටික දවසක් ඉතින් පාටි දානවා, සීලාරයයි, කෑපසකකයි ඉන්නවා. කොහොම හරි උනක තීරු කරන්නේ නැතුව ඔක සාමාන්‍ය දෙයක් වඩපත් කරගන්න ඔය හිතේ තිබිච්ච වෙන තැනක් විතික නොදැක්ක තැනක් දැක්ක විතරයි. ඒක පුරුදු වෙච්ච ගමන් තව මට්ටමකට යනවා. මේක සාපේක්ෂව එන්නේ එන්නේ එන්නේ යනවා යන එක අනිවාර්යයෙන්ම යන එක නතර වෙන්නේ ඒ පැමිණිච්ච தත්වයට තමයි ඒක අල්ලගන්න ගියොත් ඒක අභිරමණය කරන්න ගියොත් ඒක ගැන කතා කරන්න ගත්තොත් ඒ කතා කරන හැම වෙලාවෙම ඒක අරමුණු කළොත් ඒකෙන් තමන් කොටු වෙනවා. අරමුණු නොකර බෑ. ඒ නිසා තේරුම් අරගන්න දැන් අරමුණු කරලා තියෙනවා මේක කෙලවර කේවල தත්ත්වෙ නෙවෙයි. මෙතෙක් තිබුණු தත්ත්වයට නිශ්චල බව හැබැයි මේක අරමුණු කරගන්න නැතුව නැත්නම් මේකේ ආලම්බනික නෙල්ලෙනවා කියන එකනේ එල්ලෙන්නේ නැතුව මේක නිමිත්තක් ගන්න නැතුව කරබන හිටියොත් ඒ කියන්නේ මේකට උරු කරගත්තොත් සීසන් වුණොත් එතනම ඒකට තියෙන මේ හැකිලි දිගෑරෙනවා. ඒ සංයෝජන දිගෑරලා ඊට පස්සේ ඊට වට්ටමට බලනවා. එතෙන්දී එක තැනකදී ආය අල්ලගන්න. අල්ලගත්තොත් වැඩි. ඉදා මොකද්ද දැන්නේ නිමනේ නියම එක කියලා ඔන්න ඊට පස්සේ පටන් ගන්නවා. ඒක අරමුණු කරන එකේ දිනනවා. ඊට පස්සේ ඒක හුරුනාට පස්සේ කොහොම කොහොම මේක මේ බහිනවා මණ්ඩි බහිනවා අවක්ෂේපණය වෙනවා කිලෝරක් පැතිහාරන ඒ හැම වෙලාවෙකම මේ අරමුණු කරපු ගමන් ඒ ගැන කතා කරන්න ගිය ගමන් එතන ඝර්ෂණයක් ඇති වෙලා එතන නතර වෙනවා ටැග් ගහලා කෙනෙක් අල්ලනකොටම අපි ඒකට අහු වෙනවා නමුත් අල්ලන්නේ නැතුව යන්න බෑ මේක විශාල ජීවුණාවක් නේ අර ජීවුණු ගොරෝසු දෙවිනෝට දැන් සියුම් වුණා නමුත් අපිට මේක කේවල තත්ත්වයක් කියලා ඒක කේවල තත්ත්වයක් නෙවෙයි සාපේක්ෂ තත්ත්වයක් ඒක ඇල්ලුවට ප්‍රශ්න නැහැ හුරු කරන්න. දෙයට හුරු කරනකොට තව බහිනවා. තව බහිනවා. එහෙම එහෙම වෙවි මේ ධන්නේ කර චිත්ත ඥානයකට වැටිලා තේරෙන පටන් අර ගන්නවා. ඒ දැන් ඔය කියන්නේ ඇතුළක් පිටක් හොදක් නරකක් වශයෙන්ම තව මේක අරමුණු කළොත් පමණයි ඒ ලෝකෙට ව්‍යාකරණය වචනයක් ඔක්කොම හැදෙන්නේ. ඒකට නිසින්ින්ද වෙන්න දෙනවනම් කලින් සැරේ දෙවෙනි සැරේ වෙලා වෙනකොට අර මුල්මුල් ටික ඉබේම සිද්ධ වෙනවා එක තැන කල්ලා. අනිදාස ඊටත් එහා යනවා. ඔහොම ඔහොම ඔහොම ටික දිගට යනවා මේ ඇති තැන ඉඳලා සම්පූර්ණයෙන් නැති තැනට. කියන්න පුළුවන් තැන ඉඳලා සම්පූර්ණයෙන් මොන විදිහකට කියන්න බැරි. මම ඉන්න තැන ඉඳලා මම නැති තැනට. මම මෙහා මම නොවේ කියන සීමාව තියෙන තැන ඉඳලා මම සහ මම නොවේ කියන සීමාව නැත්තැනට මේ ගමන අන්තිමට මේ අර මුලින් මුලින් දවස්වල නතර වෙවි ගියාට දිගට යන්න පටන් ගන්න. ඒකවල තේරෙනවා මේ මොලේ එක පැත්තක ඉඳලා අනෙක් පැත්තට මාරු වීම ඇර තනකින් තනකට යamak කො මෙතන කාලයක් නැහැ. කොයි වෙලාවෙත් මේ දෙකම තියෙනවා. අපි හැසිරෙන්නේ ගොරෝසු දන්න ඝර්ෂණයේ සහිත ආතති සහිත අසහන සහිත තන විතරයි අපි ගන්න. ඒක සාපේක්ෂ සම්පූර්ණ විවේකයක් මේ පැත්තේ තියෙනවා. ඉතින් මේ දෙක දෙකටම සමහිත දුන්නොත් අපිට පේනවා ඒ කැමැති වෙලාවට විවේකයට යන්න පුළුවන් කැමැති වෙලාවට ආයසරයක් සම්මත ලෝකෙට එන්න පුළුවන් එතකොට එයා උභේ ජීවියෙක් වඩපත් වෙනවා ඉස්සලා අපි ගොඩ විතරක් ඉන්න කෙනෙක් නැත්නම් වතුර විතරක් ඉන්න කෙනෙක් ගෙම්මාළුවෙක් නැත්නම් ගොඩ ජීවියෙක් නම ගෙම්බෙක් වගේ වෙන්න පුළුවන් නම් වතුරට ජවතුරු ඉන්නවා ගොඩ ආවම කොටේ එතකොට මේ උභේ ජීවි තත්ත්වයේදී වතුරේ ඉන්න කට්ටිය හිතන්නේ කවදාකවත් වතුර නැතුව ජීවත් වෙන්න බෑ කියලා. උඩින් ඉන්න කට්ටිය හිතන්නේ කවදාක හුස්ම නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ඔබේ නෙවෙයි හරියට යනකොට හ්ම් කියලා. මෙහාට ආව හ්ම් හ්ම්. ඔව් කියන්න බෑ නෑ කියන්න බෑ. කොට චින සම්මන්ත්‍රයට ආපිලා කොට කට්ටිය සාකච්ඡා කරන පරිසරය කියලා ගන්න ඕනේ. වාතයේ තියෙන්න ඕනේ අත්‍යවශ්‍යයෙන් ජීවත් වෙන එක. වතුරට ගියාම කියනවා වාතයේ තිබුණොත් නම් මැරෙනවා. වතුර තියෙන්න ඕන කියනවා ඒ ඕකයක් නැහැ නෑ කියන්නේ. දැන් චපල ගතියකට යනවා. ඒ නිසා මේ මේ මේ පළවෙනි පියවර හරීම සිලිකාරයක් තියෙනවා. දෙක තුන හතර යනකොට මේකට නිසින්ින්ද ඔහි ගෙවි ගෙවි ගෙවි ගෙවි යන්න එක තමයි තියෙන්නේ. ඉතින් ඒක ගොඩාක් වෙලාට යෝගාවචරය සිටින දේදී බලහිනා මිසක් කරන්න යන්නේ නැහැ. මුල්ම ටිකේ කරන දෙයක් කරන මැෂින් එක ස්ටාර්ට් කරගන්නකම් ඕනේ. ඊට පස්සේ පද්ධතියට යන්න අන්නකයි කරන්නේ. ඒක නිසා මේ අත්දැකීම හරි අලුත් ලෝකයකට ආරාධනා පත්‍රයක් වගේ අලුත් ලෝකෙට මකර තොරණක් ඇතුල් වෙන්න පුළුවන් එකක්. හැබැයි ඒ ලෝකෙට බැඳෙන්නත් එපා. මේකට බැඳෙන්නත් එපා. මේ දෙක අතර නිතර එහාට මෙහාට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවනේ. හිතේ ඒ සමබර භාවය නැත්තම් හිත මේ අන්තභාගයට වැටෙනවා. එකයි ගන්න ඒක පිළිබඳව කයියෙන් කය ගන්න. හුස්ම නැතුණන් ජීවත් වෙන්න බෑ. එකම පාඩය. වතුර ටික අරපද වෙනවා වතුර නැතුණන් ජීවත් වෙන්න බෑ. ඉතින් ඔබේ ජීවිතයට විතරයි තේරෙන්නේ. අම්ම හොඳයි ජීවත් කරදී තාත්තා හොඳයි ජීවත් කරදී ඒ නිසා නංගිය මල්ලියේ පවතමි දෙන්නම හොඳේ කියා. ඉතින් ඒක මේ ඒකට මේ පොටෙන්ෂල් එක තියෙන බවට කුසලතාවයේ තියෙන බවට සම්පත්‍ති තියෙන බවට ලකුණක්. මේක හොඳට සීසන් වෙන්න ඕනේ. සීසන් වුණාට පස්සේ ඕක නෙවෙයි පරමාර්ථය. ඕක ඕක මුල් කරගෙන තව තව ගමන් වගේක් යන්න තියෙනවා කියන එකයි කීටි කරලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී ප්‍රඥාවන්ත සහ චේතෝපකරණ තුමාකට දේශනා අනුචක්ක පාලන සූත්‍රයේ චේතෝපකරණ ප්‍රධාන වශයෙන් මතකයි. චේතෝපකරණ මාර්ගයෙන් එක් එක් පාඩාවලින් ගෞරවණීය ඉලාසී මාතෘකාවක් ලැබී ධර්ම දේශනාවට ගනිමු ඒ ධර්ම සාකච්ඡාට ගන්න නැතුව සංසන්දනාත්මකව ඒ පඤ්ඤා විමුක්ති විස්තර කරන්න බෑ චේතු විමුක්ති විස්තර කරන්න නැතුව ඒක නිසා මේ අපි ඒක ප්‍රශ්න සාකච්ඡා විදි ගන්න නැතුව ධර්ම දේශනාවට සම්බන්ධ කරන්න බලමු මයික් එක That I refuse at the beginning because I, I say when you're organizing a retreat, let me know the language. Changing and translating, if it is so, best thing is to ask a question, then I answer in English. Otherwise, I find difficult to cope, cope up. So can you ask the question again, please? And uh, that I postponed the question. I never give any answer. I, to, I told that in the Dhamma, Dhamma discourse, I will try to tackle it, not in the discussion. Uh, That's that, discuss like me on So tomorrow I invite you to put a small slip in the question and answer. Then it will be a reminder for me uh, for tomorrow morning or in the midday. Welcome. Thank you. ස්වාමීන් වහන්සේ පරිවර්තන කෙලෙසන් කාලයේද ඒවා අරගත්තේ කෙසේද ඔබට තේරුම් ගන්න. දෙවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ ක්ලේශයන්ගේ වශයෙන් තේරුම් මක් තියාගෙන ඉලා ඉන්නවා. තුන්වෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ කෙලෙස් වාක්‍ය අනුශයාගේ වශයෙන් පිළිබඳ කෙටි අඳිනීමක් කරන කාරණා පිළිබඳව මේකේ පළවෙනි ප්‍රශ්න දෙකට උත්තරේ දෙවෙනි ධර්මදේශනාවේදී තියෙන එක පැහැදිලිවම පරිඋත්ථාන කෙලස් ගැන සඳහන් කරලා තියෙනවා කෙලස් කියන්නේ කෙලෙසෙන එකක් වතුර ප්‍රවාහයක් අනවරතව ගලනවා නම් අනාකූලව ගලනවා නම් ඒකට කියනවා අනාකූල ප්‍රවාහය ඒක අතදාලා කැළඹුවොත් ආකූල වෙනවා කෙලෙසෙනවා ඒ වගේ තමයි අපේ හිත කෙලෙන්නේ ස්වභාවික ගලණය මොන දෙයකින් හරි කැළඹුණොත් කම්පන චංචල ඉන්ජන ස්පන්දන සියලුම දේ කෙලෙස්. ඉතින් නික්ලේශී යන්න පුළුවන් මේක. සිනිද්දා තියෙන ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා තියෙනවා. සිනිදු තිල් ධාරාවක්සේ යාවි ඉරියාපත පවතිනවා. හිත කෙලෙසිලා නැත්තම්. ඉතින් මම ඒක තමයි පරිඋත්ථාන කෙලස් කියන්නේ. පරිඋත්ථාන කෙලස් පිළිබඳව තමයි දෙවෙනි ධර්ම දේශනාව බොහෝ විට යොමු මේ එක දෙක දෙකට මේක නිසා මම කියනවා ඒ ටික රෙකෝඩින් එක හම්බුනාට පස්සේ ඒක අහන්න ඒක අහලා ඒ ඔය දැනුමේ අඩුපාඩුකම් ටික සම්පූර්ණ මම කියන්නේ ඒක අංග සම්පූර්ණයි කියලා. නමුත් මේ වෙලාවේ දෙනවට වැඩිය විස්තර සහිතව දීලා තියෙනවා. මේ කියන්නේ මේකයි මේක නැති කරන්නේ මේකයි ඒකට උපක්‍රමය මේකයි කියලාම දැනගන්නේ මේකයි කියන එක. ඒ නිසා ඒකට උත්තර කෙලස් වර්ග නම් කරන එක මම හිතනවා ඉස්සරහට යනකොට අර අටවෙනි දෙවෙනි ධර්ම දේශනා අනුසාරී ඉස්සරහට අපිට කරන්න වෙනවා. ඇයි අපි මේ කෙලස් තුනක් කරන්නේ? විචිකම කෙලස්, පරිඋත්තාන කෙලස් කියලා පස්සේ ඉතු අනුසය කෙලස් වලට මොකද කරන්න කියන එක ඉස්සරහට යයි. ඒක නිසා ප්‍රශ්න තුනේ ඇත්තටම සමානකමක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ. ඒක නිසා පළවෙනි ප්‍රශ්න දෙකට මම දීපු ධර්ම දේශනාවක් උත්තර වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ කෙලෙස් වර්ග කරලා ඒ අනුසයකට අනේක පිටිබඳව අපේ දේශනා මාලාවේ අවසාන වෙනකොට ගාක් වෙලාට අපි එතෙන්ට එනවා. විවිධ ක්‍රම තියෙනවා. විවිධ වර්ග ලාභ, ලෝභ, දෝෂ, මෝහ, තණ්හා, දිච්චි, එහෙම නැත්නම් ඔය පරිත්‍රාණ භූමිය, අනුසය භූමිය, විචිකම භූමිය මේ මේක විවිධ ක්‍රම වලට ඉගෙන ගන්න පුළුවන්. විවිධ වර්ගීකරණ ගොඩක් තියෙනවා. ගෝජේ ස්වාමීන් වහන්සේ යම් අයක් විසින් එදිනෙදා ජීවිතයේදී අප නැති අපට අවස්ථාවක් පාදව සිදුවෙන්නේ සිදුවන ඊට මුහුණ දෙන්න කරන්නට ප්‍රතික්‍රියා කරන දිවදේශයේදී සබ්බාස්ත සූත්‍රයේ අනුව සතියුක්තව සිතාවලා ද්වේෂිතෝ දුෂ්ණ සබවෙන් තොර එම අවස්ථාව අඛර යන හෝ පාදව සිදුවන ඒ නිසා කරගෙන ද්වේෂිතව සිටින්නේ කෙලෙස් කැපීම සිදුවන නේද එසේ නැතිනම් කුමන ආකාරයෙන් හෝ පිටියක් ද්වේෂයක් ආදී ක්ලේශයක් තමාගේ ධර්ම මාර්ගයට බාධා වුණාසිතා ඒ අපට පිළිවෙල කරන ශක්තිය අඛණ්ඩ සදිනක ඉදරන්න දුරුනේ එමෙන්න අන්තිේ ඝාතාකම් තමාට තිස්සේම පාලනය කිරීම නෙමෙයි අනාවිස්වාද හේතු කෙරේ ඒ සිදුවීම සිදුවෙන්නක බැහැරකොට ඒ සියල්ල දෝසා කරාගෙන තියෙනවා මේ සියල්ල කෙලෙස් ඇති මාර්ගය. ඒ වගේ ප්‍රශ්න තවත් ප්‍රශ්නයක්. භාවනාවේදී සිත විසිරෙන එක එසේ වීමට හේතු වෙනකොට ඒ අරමුණ වල විසල විසල බව අනිත්‍ය වූ අනාත්ම ස්වභාවය සිහියෙන් යුක්තව සිතාව ඒ අරමුණ වල සිත ගලා නැවත මුල් කරන සිත දෙනාත්මයේ විනයන් කියන්නේ. අවසාන මාස ශික්ෂා වල වේදිකව කෙලස් පාලනය කරන්නේ කරන්නාසේ එදිනදා ජීවිතයේදී පරිවර්තනකලේ සියතක් හෝ පාදිකලේ ආකාරයට තේරුම් දෙන්න මැනවි. පරිවර්තනකලේ සියතක් වන්නේ භාවනාවේදී සිත සමාධියදී පමණයි. උදාසයේ ධර්මාර්ථයේ ඉන්න පරිසම් කියනවා. ඒක අවසාන කොටස අර ඉස්සල කියපු ප්‍රශ්න වගේම පරිවර්තනකලේ ඇති කරන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන එක මම නැවතත් කියනවා. ඒක දෙක ධර්මදේශනාවලට අහන්න. ඒකම තමයි අපි සාකච්ඡා කරේ. ඊට ඉස්සලා කියලා තියෙන මත ඒක එක ඉස්සර කරලා තියෙන දේවල් තමයි ආර්ය පරිශ්‍රයෙන් දාලා කරන්න පුළුවන්. නමුත් මේ පිට කෙනෙක් අපිට කරදර කරනවා කියනකොටම අපි ආත්මවාදයට අවුලා ඉවරයි. අපිට වැස්සක් පහිනකොට අපිට කරදර වෙනවා. ඒ වගේම ඊරපායනකට බහිනකොට කරදර. ඒක අපි කවුරුත් එක්ක නඩු කරන්නේ. අනුබාන කෙනෙක් නෑ. ඒකේ ස්වභාව ධර්මයි. ඒ නිසා කියනවා අපි නිකන් කතාවකට කියනවා ගංගේ කුඩ මෙකොට කරන රස්සාව කරන තොටියෙක් අවසාන ගමනේ හැවැත්තට ගිහිල්ලා හොඳට ටිකක් බීලා දැන් ඉවර කරලා ගෙදර එන වෙලාව. ඉතින් තොටියා තොටියේ තෝ මේ කවියක් කිය ගියා මද අන්ධකාරේ. ඉතින් මේකටට පදිනකොට ඔරුවක් අවිලා තිනවා දඩාවක්. මේ මනස දන්න චිත්ත කුමාරක සේරම කියලා බලනවා. මම මොකද මේ පදපල කියලා. අර පැත්තේ උත්තරයක් එන්නේ බන්නකොට ගහගෙන යන ලී කොටයක්. නැත්නම් අතහැරලා දාපු ඔරුවක්. දැන් බැන්න එකට මොකද වෙන්නේ? පුද්ගලෙක් ඉන්නවනම් පත් උත්තර දුන්නනම් රණ්ඩුයි සරුවලේ තෙන් කරච්චලේ දේනවා. ඒක පාළු ඔරුවක්. පාළු ඔරුවක් නම් ඉතින් ඔබ තටමහන හිටපන් ඉතින් මොනවා කරන්නේ? යා යා තමයි. නිසා පිට කෙනෙක් ඉන්නවා කියන්නේ අපි උට ගහන්න ඕනකට මිනිහෙක් මවනවා අපි. මේ නෑ මේකේ තියෙන්නේ නිකන් මේ ධාතු වල වැඩ පිළිලක් තියෙන්නේ. අපි කාට හරි නම්බු නාමයක් දෙනවා නම් උඩ බණින්න ඉස්සර වෙලා තමයි ඒක කරන්නේ. මෙච්චර ගුණවත් දෙක මේ වගේ පාහර වැඩක් කරන්න කියලා කතර ලියලා දෙනවා කියලා තියෙනවා. ඉස්සලා උට නම්බුවක් දෙනවා. ගුණවන්තයා කුලවන්තයා නම්බුකාර පෞලකේ පිළිච්ච බලන්න උඩ කරපු පාහර වැඩේ හැටි මේ වගේ එකෙක් කියලා අර දීපනකට හරියන ගහන ඕටම ඒ දෙන්නෙම නම්බුව ගහනවා අපි මේ බාහිර කෙනෙක් ඉන්නවයි කියනකොටම මම මේක හදා ගන්නවා ඒක නෙවෙයි මෙයා කරා හේතුඵල ධර්මයක් නෙවෙයි ඊට සාපේක්ෂ තියෙනනේ කාර්ය ගුණය තියෙනවා කර්ම ශක්තිය තියෙනවා චිත්ත ශක්තිය තියෙනවා ඒවට කොහොමද අපි ක්‍රියාත්මක කරන්නේ ඒක කොහොමද ක්‍රියාත්මක කරන්නේ ඉතින් ඒ නිසා මේ කෙනෙකුට පවරන පැවරිල්ල මේ මගේ අම්මා කියාගන්නේ මේ මගේ තාත්තා කියාගන්නේ මේ සේරම මගේ වාසියට මගේ මම ආයෙත් වැඩි කරන්න මිසක් ආ. එහෙම එකක් තිරසන් ලෝකේ නැහැ. ඒ නිසා තිරසන් ලෝකේ කවදාකවත් ෆ්‍රස්ට්‍රේෂන් නැහැ. ඊර්ෂ්‍යා හිතෙනවා. තිරසන් ලෝකේ ෆ්‍රස්ට්‍රේෂන් මොකක්ද? ඒ වගේම ගස් කල්ලතරත් ගස් කොළන් වලත් වර්ධනයක් තියෙනවා ಜಾතිය බෝ කරනවා සබහා ධර්මයට ඇඩ ගැහෙනවා ඒ ගහේම අත්තකට අත්තක් කරන පොරොමිට දාන ඒ පොරොම මේ ගහට ගැහුවට ගහ කුමාරුවෙන් මම අහලා තියෙනවා නැත්නම් කිමිතරත්තර විල්ලච්චරතක් ඔබ මගේම අත්තක් කපලා පොරොමිට ගහගෙන මටම කොටනවා කියන ඌ ඒකට එහෙමද දෙනවා අපි ඔක්කොම වාගෙන තියෙන්නේ මම සාධාරණයි යාළුවෙක්. ඉතින් අපි මට කෙනෙක් කරදර කරනවා කියන්නේ එතකොට අපි ආත්මවාදී 100%ක්ම අහුවෙලා ඉවරයි. මේ මිනිස්සෙක් ඉන්න මම මෙතන ඉන්නවා. ඉතින් දෙන්න අතර රණ්ඩු සරුවලේ වෙන් කරච්චලේ තියෙනවා. මේ ඒ දාන්නෙම මේ මේ පැටවිල්ල කරන්නෙම මම සාධාරණයි. මම කොහොම සාධාරණ මිත්‍යා දෘෂ්ටියක ඉන්න මේ මිනිහෙක් ඉන්න මම කියනවා කියා ගන්නකොට ඉතින් ධර්මානුකූලව බලනකොට මේ හේතුඵල ධර්මයක් තියෙනවා. සමහර ඉවසන්න බෑ, සමහර ඉවසන්න පුළුවන්. ඒකදී අගසාර නේෂයකට යන්න එපා. මේ සිද්ධි වෙන්න නැහැ. සිද්ධි ටිකට වෙන්න වෙන්න වෙන්න තමයි ඊයේ ගත තීන්දුවට වැඩිය ටිකක් ප්‍රායෝගික තීන්දුවක් හෙට ගන්න. මොකද මේවා නිතරම වෙනවා. ඊට පස්සේ තව ටිකක් යයි. කිසිම තැනක මෙන්න මේකයි කියලා මොඩල් එකක් හදපු ගමන් අපි මොඩල් එකට අහු වෙනවා. අපි ඒකට අහු වෙලා ඊට පස්සේ අපි ඒක ස්ථාවර කරන්න ලොකු සටනක් දෙන්න වෙනවා. ඒක නිසා මේ ජීවිතය කියලා කියන්නේ ඝර්ෂණයක්. ජීවිතය කියලා කියන්නේ පීරිගෑමක්. ඒ පීරිගෑමක් නැතිනකොට ජීවිතේ කිසි කිසි වාසියක් නැහැ. ජීවිතේ හිස්ටින් එකක් වාගේ මන්දී කියලා තියෙනවා. ඒ වයිට් එකක් නැත්තම් ජීවිතේ වැඩක් නැහැ. හිස්ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මන්දී කිසි වාසියක් නැහැ. හාමතේ නැත්තම් අතේ සල්ලි. ඒ නිසා අපිට ඒ ගැටුම නැත්තම් ගැටුම ආපු ගමන් ඇයි මට මේක උනේ කියලා ඊගාට ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ නිසා මේ මේව එකක්වත් අවසාන නිශ්චිත යන්න එපා. දැන් තියෙන සතියේ අඛණ්ඩ භාවයත් එක්ක නැවත නැවතත් මේකට මුණ දෙන්න. මුණ දෙන්න දෙන්න දෙන්න මේක වඩා පිළිසිදු පිවිතුරු තැනකට යනවා. ඒකෝට තේරෙනවා මේ ඔක්කොම දැකලානේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. අපි මේකට අලුත් අර්ථකථන දෙන්න, දඟලන්න වෙලා දෙනවා ඒක අපි අර ස්වභාවය නමතිවයි කිසියම් සාහිත්‍යයටව ධර්මයට එකතුවක් වෙන්නේ හැබැයි අපි ටිකෙන් ටික ටිකෙන් ටික දියුණු වෙවි යනවා ඒ නිසා සතිය සති ධාරාව යටතේ සත්‍ය ආලෝකයේ යටතේ මේක වෙන්නන්නේ වෙන්නේ අසාධාරණයක් තමයි වෙන්නේ කෙලස් වෙන්නත් ඉඩ තියෙනවා නමුත් ඒක පිළිබඳ අවබෝධය සහ අවදිභාවය අනිවාර්යයෙන්ම තිබුණා ඒ නිසා අපි ඒකට ඉඩ තියලා අපි යනවා ඊගා ප්‍රශ්නට ප්‍රශ්න යෝගාවේ යෝගාචරයන් පස්සේ පළවෙනිවට භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා ආනාපාන සති භාවනාවට අනුකූලයි භාවනාව ආනාපාන උපදේශ පිළිලා තියෙනවා මූලික උපදේශ සම්පියයි අත්‍යකි ආස්වාදයෙන් ප්‍රස්වාසයේ කැටෙන එක ස්ථානයේ හැදිලොත් නැහැ නමුත් ආස්වාදයේ නාස්පුරේ පිළිවෙලින් ඇතුළට යනවා ප්‍රස්වාසයේ නාස්පුරේ පිළිවෙලින් පිටට යනවා වුණේ නැහැ ආශ්වාසය ප්‍රශ්වාසය දෙක වෙනකොට හඳුනාගන්න. ඇටිල් සලයෙන් ආශ්වාසය ප්‍රශ්වාසය මෙනෙහි කරනවා. මෙසේ මෙනෙහි කරන එක සිතුවිලි කරනවා. මේ සිතුවිලි කරන්නේ සිතේ පසුතේ පසුතේ බවයි. සම්පූර්ණ අවධානය මෙනෙහි කිරීමේ යෙදුවද පසුතේ සිතුවිලි ඇති. ප්‍රශ්න. බලයක සිතේ පෙරදෙන සහ පසුතේ කියන කොටස් දෙකක් තියෙනවා. ඒක මෙසේ පසුබිමේ සිටිවිලි ඇතුල් බව හැඟෙන්නේ මම මූල කර්මස්ථානයේ වෙන ආනාපානයට සම්පූර්ණයෙන්ම ගෙවලා තියෙන නිසා. නැතිනම් සිත දෙදවසා පසුතුන අතර ඉතා වේගෙන් කාර්යයේ පැෂරයි. කාලය දෙදාට ගමන් කරනවා. තුන්වෙනි ප්‍රශ්නේ. සතිය දෙවෙනවා යන සිතේ පසුතුනේ යන සිතුවිලි නැති සම්පූර්ණ අවධානය පෙරවිලේ සිදුවන ආනාපානය කරන පිළිතුර දෙවන්තර. මේ ප්‍රශ්න කරුම අඳුරලා දෙනවා ප්‍රශ්න බීම පෙර බීම කියලා ඒකල මගෙන් අහනවා මේක තියනවාද කියලා. මගෙන් ඡන්ද ඉල්ලන්නේ මේ මේ දේශපාලන ප්‍රතිපදාවක් ගේනවා මට ඡන්ද දෙනවද කියලා මම අහනවා. ඒ නිසා මේව හදිස් වෙන්න දෙයක් නැහැ. මේක යන්තම් සත්‍ය පිටුනට පේනවා. අපි මේ තනි එකක් දිහා බලන්න අවධානය යොමු කරාට මේක සංකතයක් බව. ගොඩාක් විචල්‍ය සාධක රාශියක් බව. ඉතින් මේ තර්කේ යන්න බෑ. සර්කේ යම් ප්‍රමාණයකට අපිට පින කෙනෙක්ගේ අදහසිය ගන්න පුළුවන්. අනිත් මේක ඕ නෑ කියලා උත්තර දීලා හරියන්නේ නැහැ. දැන් එකයි කරන්න තියෙන. දැන් අපිට පේනවා මේ අත්දැකීමක් කාලමානයේ දිගේ සහ දේශමානයේ දිගේ සංකරණය. අපි කාලමානයේ අල්ලන්න හදනකොට දේශමානයේ පනිනවා අපි. දේශයේ පිළිබඳව ස්ථාන පිළිබඳ හැඟීම එනකොටම කාලය පනිනවා. ඉතින් මේ දෙක එකවර අත්දකින්නම බෑ. එකක් කරත හැකි අත්දැකීම් බොහෝ වෙනකොට මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවිරුද්ධ පටන් ගන්නවා. එතකන් අපි කවුරු හරි කිව්වොත් ඔව් කියලා ආහාරෙත් නෑ නැත්තිත් නෑ. නෝත් එකක් කියලායි දැන් ප්‍රායෝගික තමන්ට ඍජු අත්දැකීම එන්න පටන් ගන්න තියෙනවා. මේ අත්දැකීම වැඩි වීමට මේ ප්‍රශ්න විසඳුණාද නැද්ද කියන ප්‍රශ්න බලපාන්නේ නෑ. ප්‍රශ්න විසඳුවා නැත්නම් මේකට පරීක්ෂණය කරගෙන යනකොට ඒ පරීක්ෂණය කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේක මම තේරුම් ගත්තට මොනම තාලකින්වත් තව කෙනෙකුට සංවේදනය කරන්න බෑ. ඒක ඒ තරම්ම නයිසල්ටිකයි, ඉන්ට්‍රින්සික්. ඇත්ත තමයි පුත්තහ කරනවා. නමුත් භාවනා කරගෙන ඉන්න වෙලාවේ ඒ ඉන්ටර්ප්‍රිටේෂන්, ඒ අර්ථකථන, ඒ මේ මේ ණය ක්‍රමය වසක් භාවනාවේ තන්නේ කර වසක්. භවනා කරන වෙනකොට අපි ආරක මේක මේක වමාරා කරන කියලා කියන්නේ විච්ඡත් දැකීම වමාරාකයි නෝ. ඊට වඩා කොච්චර වටිනවද මේක භවනා ඊටේ තියෙන දුර්ලභමක් මේ වමාරා කරන එක පැත්තක තියලා නැත්නම් ඒක ප්‍රමුඛතාවය නොදී අත්දැකීම තලබේ. එහෙම නැත්නම් මේක ඉස්සර කරපු ගමන් සාකල්යම අත්දැකීම චපලයි. කරන්නෙම නැහැ. ඒක නිසා ඒකට අද්දක උඩගිට දෙන්නේ නැතුව මේ යන ක්‍රමය හොඳයි. දැන් අපිට තොරතුරු ලැබෙන්න පටන් ගන්න තියෙනවා. මේ තොරතුරු ඍජු අත්දැකීම, ඍජු ප්‍රත්‍යක්ෂය. නිසා ඒකට ඉඩ දීලා අර ප්‍රශ්න ටික තියන්න. විසි කරන්න එපා. කල් තියන්න. තියලා කරගෙන යනකොට තමයි තේරෙන්නේ. මේ ප්‍රශ්නට උත්තර ඉස්සරහ අත්දැකීමම තියෙනවා. පිටකිනකොට වැඩි එක ඔරිජිනල් එක හම් වෙන්නේ. ඒ නිසා මුල් තොරතුරු ටික භාවනා විස්තර කරන ටික බොහොම හොඳයි. නැත්නම් ප්‍රශ්න පස්සේ තියෙන ප්‍රශ්න උනන්දු කරවන්න යන්න එපා. ඒක භාවනාවට තනිකර පිළිලයක් වෙනවා. භාවනාව විශ්ීම වැඩිලා භාවනාව විශ්ීම කාදාන මලෙන් උපන් මේ යකඩෙන් උපන් මල කඩවාගෙන පෝෂණය කරන්න එපා. හැකිතාක් දුරට ඒක පිටු දැකලා ඉදිරියට යන එකයි කරන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ ඊයේ ප්‍රශ්න භාවනා කරනවා මුදෙන්නා. සාමාන්‍ය ජීවිතයේදී දෙපාර්තමේන්තුවේ සිටින බව කිසිත් නොදැනුණා. එතනට ගොස් හිත උස්මරලට නම්මා ගන්නට අත්දැකීම සංගරේ පිළිදී වගේ දී. උදාහරණයක් වශයෙන් අප අසුත්තන ශ්‍රාව ධර්ම කැමති පරිසරක ධර්ම කාර්යසක් වේ. ආන දුකේ සැපේ සැපේ පිටව ධර්මයේ භාවනා කරනකොට වැටුණා ඒ වගේ හැටේ කොහොමද එක්කම එක අපිට අල්ලාහ් සල්ලාහේ මුදනක් වෙයි අපේ කාර්ය කොරදුවලට ටෙලිකවර් කරන්න යන්නේ එවැනි විශ්වද සංකප්පලාභාගය විනාශ නිසා ඒ කෙලෙස් තේනවා ගන්නේ මෙවැනි සිදුවීම් අතන්ද කාර්යයක් ඉඳලා ස්ටේබල්ස් එකකට සිත ඔස්නේ එකරන්නේ ඒවා වැඩ යනවා ඒක අපි අයවැඩ කරගෙන අපිට දැනෙන්නේ එවැනි දේවල් වලට සාමාන්‍ය ජීවිතයේ කෙසේ මුදෙද? රැකෑස්සන් මේ නිතරම වෙනස් ඕනෑම ක්‍රියාවක් එක්සල. ඔවුතුල හොඳ වචසමනට ඒ වගේ පටන්ගා වැඩලන්නේ. මේවා වලට වේදනාවක් ඇති. උගොන්සේ කියන්නේ දැන් කරන්න ගන්න ප්‍රතික්ෂේප කරන්න බාලරක්ෂක වගේ ඒ ඕනෑ වැඩකට මුදෙන්න කියන්නේ. වැනි අවස්ථාවලට මුහුණදෙන්නේ කෙසේද? කතාවෙන් පැහැදිලි කර දෙන සිද්දස්නේ නිකන්. උදාහරණයක් දෙනවා කරන්න. අපිට පුළුවන් ඒකට යුනිෆෝම් එක දාගෙන මොන දෙන්නත් පුළුවන්. රහස්සොත්තු පොලිස් කාර්යයක් වගේ මොන දෙන්න පුළුවන්. යම් කිදෙකට යුනිෆෝම් ගහලා පොලිස් කාර්යයක් විදිහට මොන දෙන්න පුළුවන්. අපිට පුළුවන් පොලිසියේ රහස්සොත්තුන්ගේ විදිහට සීල් එකක් ගන්න පුළුවන් දෙන්න පුළුවන්. ඉතින් මේ දෙකම පාවිච්චි කරන්න. අවශ්‍ය වෙලාවට යුනිෆෝම් එක පිටින් ඉන්න අවශ්‍ය නැති වෙලාවේ සීල් පිටේ ඉඳලා වැඩේ කරන එකයි තියෙන්නේ. ඉතින් මෙතන ඒ කියන්නේ මේ මේ කතා කරන්නේ මේ බාහිර ලෝකෙත් එක්ක ගැටලු. ඉතින් මේ බාහිර ලෝකෙ පිළිබඳව දැන් මේ භාවනාවක මේ කියන එක නා භාවනා කරන්න ඉස්සෙල්ලා කොච්චර අනුන්ට කරදර කරලාද? නිකමට හිතන්න. මේ වගේම අපි දැන් මේ කාරණේ දැනගන්න ඉස්සෙල්ලා අපි අනුන්ගේ ජීවිතවල කොච්චර කරදර කරනද අපි දැනගත්ත පමණින් ඒක ඔක්කොම නතර වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ මම නිෂ්ඨර දෙක හැදුවත් මට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා මගේ වරෙන් මචං මාමුදේ නාන්න කියලා ඉතින් කතා කරනවා. ඉතින් ඒක මේ මම කරොප්පේකේ පසු ප්‍රතිපල තමයි. ඔක එක සැරේ වේගෙන් යන වාහනේ බ්‍රේක් කරන්න බෑ. Taman එකට බලන්න මේම වෙලා මදි මට මොකද මම මෙතෙක් කල් කරපු දේවල් එන්න ඕනේ. මේක තියෙදි කාගෙන ගන්තර ප්‍රතික්‍රියා නොකර ප්‍රතික්‍රියා වුණත් ඉතින් කරන්න දෙයක් නැහැ ගැම්මට. පුළුවන් තරම් මේ ಗುಣ වසංගාගෙන ජීවත් වෙන එක ඒක නම් හරිම අමාරු උගන්වන්න. ඒක කාටවත් එක සාමාන්‍ය බුද්ධිය අපිට පුළුවන් ඒක කිරුවොත් හොඳයි කියන එක කියන්නේ ඒ වුණත් තමයි අපි කියමු අදක්ෂ වුණයි කියලා. හිතින්ද වැඩවලදී මේ මවාපෑම ගැන මම මේ කතා කරන්නේ අදක්ෂ වුණත් ඉස්සරහට යන්න යන්න යන්න යන්න නිජපත භාවනා කරනවා නම් කියාපාලා හෝ කියාපා නොපා අනිවාර්යයෙන්ම Tamanට ක්‍රමසහ විදී එන්න පටන් ගන්නවා සතිය වැඩෙනකොට භෝගේ සහිත කුඹුරේ තනකොළ කවපු හරක් කවපු ගොපල්ලට භෝගේ කැපුවට පස්සේ නිසිනේතේ හරක් කවන්න පුළුවන් ආන්නේ වගේ නිදහසක් සතිය කියලා දෙනවා මුලදී නම් භෝගේ තියෙද්දි වනාතේ හෝ නියරේ හරක් කවන්න ඕනේ නමුත් හරක නිතරම යනවා භෝගේ කන ඒකට හරි අමාරුයි ගොපල්ලට කෙක්කිමකින් ගුටි නොකා ඉන්න. නමුත් සතිය දිනු වෙනකොට අසරු නෙළපු බිමක තනකොළ කවනා වගේ අවස්ථාව වෙනවා ඒ නිසා මේ එන්නේ Tamanම මේක ඉස්සලා කරපු වගේ පසු ප්‍රතිඵල වෙන්නේ ඒක තියෙනවා ඒ නිසා ලෝකෙම දුස් කියන්න යන්න එපා මේ අපිට අතපහුවෙච්ච දේවල් යටිපහුවෙච්ච දේවල් ඒ නිසා මේ දේ කරගෙන කාලස්ථාන නොකඩවා කරගෙන යන්න එතකොට ජීවිත කාලින උත්තර එනවා Taman සූරණ Taman දක්ෂණ ඒ ජීවිත කාලෝත්තර ඉක්මනට ගන්න පුළුවන් නමුත් දීර්ඝ කාලීන හෝ කෙටි කාලීනව නිතිපතා භාවනා කරන එකනට ඒ දුරස්ත වීමට අවශ්‍යතාවය දුරස්ත වීමේ ශිල්පේ අනිවාර්යයෙන් වෙනවා ඒ නිසා දැනට අහුවිලා නැත්නම් නුසුසුස්කමකට ගන්න එපා මේක භාවනා කාලතරණ බාධා කරගෙන තු කරගෙන යන්න එතකොට මේක භාවනාවෙන් හම්බෙන අතුරුපලයක් විදිහට ලැබෙයි ධර්ම ආරක්ෂාවක් විදිහට දර්ශනාවේ මාස මුල දිනවලදී ආනාපානයේ සිට යොදවන විට කකුලේ කැක්කුම එක අඩකාරයි. නමුත් දැන් ආනාපානයේ සිට යනදී ඒ කියන සුළු වේදනාවකට සිත යොමවකට ආනාපානයේ සිට රැඳෙන්න පුළුවන්. ඒ අනුව චිති සාධයෙන් වරණකලේ පුසත් කරනවා සිද්ධ. නමුත් ස්වාමී මට කිසිම ආලෝකයක් හෝ අනිත්‍යයෙන් පෙනෙන කියන කිසිම දෙයක් නැහැ. සිත පස්සේ දේවල් වල යන බව හඳුනාගන්න. ආයම ආනාපානයට ගන්න. ඉතින් මේ තරම් එකදරම එකදරම කරකවන නිසා භාවනා වෙන දෙන්න නැතුව වෙනවා. ඊළඟට මම මොනවද කරන්න ඕනේ? මොකක්ද කියලා සරල. මුල්ම ප්‍රශ්නේ කිව්වා ඉතින් නටන්න තමයි කියන්නේ ඉතින්. එන්න මොනව කරන්නේ? මෙච්චර නටපෙක දැන් අතර කළ දුන්නාට පස්සේ නෝ දැන් මොකද කරන්නේ? ඉතින් ආයෙ ටිකක් නටපන්. ඉල ආයෙ ටිකක් නතර කරගන්න. ආයෙ ටිකක් නටපන්. ආයෙ ටිකක් නතර කරගන්න. ඒක තේරෙන්නේ භාවනා කරන්නේ මොකක්ද මොකටද කියලා. ඒ නිසා මේ භාවනා කරන මොකටද කියලා දන්නේ නැතුව භාවනා කරුවොත් එහෙම භාවනා ප්‍රතිඵලයේම ඇණයක් වෙනවා. ඉතින් ඒකට ගුරු පරිශ්වාසයෙන් කියනෝල් කියන්නේ දැන් මේ අවිසිච්ච හිතට වැඩිය දැන්පත් හිත කියන එක මේ දෙකේ කොයි එකද වඩා හොඳ එක කියලා. විතරම ඇවිස්සෙන, විතරම කුපිත වෙන කෙලසෙන හිතද හොඳ මේ තැම්පත් වෙන හිතද හොඳ දැන් දෙන උත්තරේ හැටියට කියනවා ඉදිරිය බලන්න කියලා ඉතින් මේ ප්‍රශ්න කරන එක නයි මම අහනවා අර ආනපාන එනකොට ඒකට යආගා ගන්න බැරි පිට සද්දවලට ඇවිස්සෙන දඟලන හිතකින් පස්සේ එක තැනකට හිතේනවා මේ දෙකෙන් Tamange දැනට තියෙන අගයන් ආඩම්බරයෙන් හැටියට බලනකොට වඩා හොඳ කොයි එකද කියලා කියන එක අනුයි උපදෙස් දෙන්න ඕනේ මොකද එයාගේ මතිය හරි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ලැබෙන දෙන තෑග්ග බාර ගන්න කැමැති නැත්තම්. එතන විශාල අරගලයක් තියෙනවා. තෑග්ග දෙන එක අමාරුයි. ඊට වැඩිය අමාරුයි තෑග්ග බාර ගන්න එක. ඒ නිසා මේක දුන්නට පස්සේ තමයි හම් වෙන විකල්ප වලින් මේ දෙයට වැඩිය මේක හොඳයි කියන එක ඒක කියලා දෙන්න බෑනේ. අස්සය වතුර කෙක්ක ගාට ඇරගෙන ගියාට අස්සයට කියලා දෙන්න බෑනේ. වතුර බීපන් කියන්න බෑනේ. ඕනේ නම් බොනවා. පස්සේක භාෂාව අපි දන්නේ අපිට පුළුවන් වතුර ගානට ගෙනියන්න විතර. ඌට කියත හැක ඉස්සරහට වතුර නැ යක්ෂයෝ විපුලතර බීල බලයක් තව ඈතට කරකන් කිව්වොත් ඕලෝ වල ඌ කියයි. මේ බොන්න තමයි. ඒක නිසා අහන්න තමයි හිතේ පටන් ගන්නකොට තිබුණ මේ දුවන කිවන අහන හිතද හොඳ. එහෙම නැත්නම් ඒකාකාරී වෙච්ච හිතද හොඳ. මේ දෙකක් දැන් තියෙනවා. ඉතින් එකයි තියෙන්නේ. දැන් දෙකක් තියෙනවා. මේ දෙකෙන් වඩා හොඳ දේ තේරුම් ගන්න බැරි කෙනාට ඉතිරි තමන තමන පියවරක් සංකීර්ණතාවයකට යන්න තියෙනවා. ඉතින් ප්‍රශ්න කරුව අපිට මේ වෙලාවේ මම හිතන්නේ මම මේව කතා කරනකොට ඉතරට එයි කියලා. ඒක මේක මගේ දුර්ලභම. නමුත් ඒ උත්තරේ දෙනවා නම් ඉතර උත්තරේ හොල දෙන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ පදකේ කකුල් හය එකතු පිළිදෙ ගැටෙන්නේ අධික දරකම උපදවන්නට විය. කකුල් යටගෙන වේ. මම මේ වේදනාව දැස එකේදී ඒක බලන වේදනාවේ ඇති වේදනාව සමග විතර වෙනවා දැනෙන. සෑම වේලාවකදී වේදනාව තමයි දෙවිත අලුත් ඇති ඒ ආකාරයට වදින. මෙලෙස මම පදකේ කාලේ වැඩි උත්සාහයෙන් ඉන්නේ. මගේ හිතට මට හිතන්නේ මේ අත්කලමකාර මොදේ දැනෙනවා. උපේක්ෂා කෝට්ටේට මේ වේදනා සියල්ලට මොදේ කරදර සමන් මාසනේ පහරන්නේ වැරදුන සමවයයි මේ අප සිත්තර වෙන්නේ ආවේ උපවාසයේ වෙනසක ඔය දෙටි තියෙන්නේ වේදනාව ආවට පස්සේ හිත ඇතුළට ගන්නවා කියන එක ඉබේම සිද්ධ වෙනවා හිත පිට ඵලයන් කියවට යන්නේ නැහැ. ආනපාන කරනකොට එහෙම නැහැ හිත පිට යනවා. ඒ නිසා වේදනාව ආවට පස්සේ ඒක තීත්ත බව හැබැයි වැංගිලි බව හැබෑව. නමුත් සතිය වල බලවත්. මේක කාටවත් නැහැ කියන්න බෑ. කොච්චර බලවත්ද කියනවනම් මේ වේදනාව අතහැරලා ඵලයක් කොට අවස්ථියතෝ ගහලේ. යන්නේ නැහැ. නිකම් පො එළියට ගිහලා සිගරට් එකක් බීලා වරෙන් මේකෙම ඉන්නේ මොකටද? යන්නේ නැහැ. ඉතින් ඒක වාසියට හරව ගන්න දැන් වේදනාව ආව වෙලාවෙ ඉඳලා ඵලයක් කිව්වත් යන්නේ. මෙතෙකල් එන්න එපා යන්න කියලා සින්ද කිව්වා. දැන් කියනවා අනේ යන්න එපා ඉන්න ඒත් යන්නේ නිසා වේදනාව භවනාවට සතියට ආසන්න මිත්‍රයෙක්. නමුත් ඒකට මේක අවුලක් කරගන්න ඕන තරමට තියෙනවා. මොකද මේක දරන්න ලේසි නෑ. නමුත් දරන එක වටිනවා. මොකද මුළු එක දිගට අඛණ්ඩ සතිය තියෙන තැනක් තමයි වේදනාව කියන්නේ. ඒක නිසා කියනවා වේදනාව වෙනකොට ඒක කර්මස්ථානය කරගන්න, ඒක ආලම්බණය කරගන්න, අරමුණක් කරගන්න, ඒකර බලන්න. ඒ ඒ වගේ සතිය වැඩුණත් අපේ හිත සැපය හොයනවා මිස අර අමාරුවේ වඩන්න තියෙන සතිය අගය කරන්න බෑ. මම කියන්නේ වේදනාවෙන් දිගටම සතිය වැඩි යුතුයි ඉන්න පුළුවන් කියලා. මම කියන්නේ මේක වාසියට හරවගන්න විදියක්. දුක දෙන්න කැමෙනිච්ච වේදනාව සතිය ස්ථාවර කරගන්න වේ ආපු ඉඟියක් කරගත්තට පස්සේ වෙනකට වඩා වේදනාව ඉවස ගන්න පුළුවන්. එතකොට Tamanට අර අඛණ්ඩ සතිය කියන එක එක දිගට පවතින සතිය තේරෙනවා. ඒක එනකොට අපිට යමක් කැප කරන්න වෙනවා. ඒක නිකම්ම නිකන් එන්නේ නැහැ. ඒ කැපකිරීම හරහා තමයි ඒක ලබන්න පුළුවන්න්නේ. එහෙම නැතුව මේ අඛණ්ඩ සතිය කියන එක සුපර් මාකට් එකේ ගන්න බෑ. අනුගේ හොරකම් කරලා ගන්න බෑ. ගන්න ක්‍රමය තමයි මේ. ඒක ඉරියව්ව නොසලවා සිට තබාගෙන සිටීමෙන් තමයි දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ නිසා මේක හොඳ මේ සිටිතිව් දුකට වැඩියා කියලා හිතාගෙන ශක්ති ප්‍රමාණයට වේදනාවත් එක්ක වේදනාවේ වාසිය ගන්න අවස්ථාවේ වාසිය අරගෙන කටයුතු කරන්න 100ක් වේදනාව විඳ ගන්න මේ උපදේශය වැඩ කරන්නේ නැති උනන තිබුණට වඩා වේදනාවත් එක්ක ගත කරන්නේ සතියට උපකාර කරන හැටි තේරුම් ගන්න නම් මේක උදව් වෙයි කියලා මම හිතනවා. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේදී මුස්මරණ දෙවිනි දිසස්සලෙන්ද එකලාගේ සිතිල් මතස්තු වේ. ඒවා මගේ එලෙසයි කියෙමින් ඇති ඒවා පොදනිය ආකාරය කරන්නේ. මෙලෙස සිටීමේ මනසිතේ තැන අතරක් වැඩි. මේක හේතුව නිස්කලංක දෙක ආහත අත්දැක මේක හේතුව නිස්කලංක වෙන ආහතේ අත්දැක පරිදි නිසා. ඔබ වහන්සේ විනාශ කරනවා. දැන් මේ වෙලාවේ යම් ප්‍රමාණයකට ආනාපානසතිය කී කරුණා විශේෂකට ගතියක් තියෙනවා සපතක් එහෙම නැත්නම් සුඛයක් නැති වෙන්න පුළුවන්. නැත්නම් ඊගාව දර්ශ කරනකොට ඔය කම්බිනේෂන් එකේ ඉන්නේ නැහැ. වෙනස් වෙලා මේක උරු වෙච්ච දවසේ මේක සිද්ධ වෙච්ච දවසේ තමයි එහෙනම් මේක අනායාසයෙන් සිටින දවසේ තමයි ඊගාව මට්ටමට යන්නේ. හැබැයි මේකේ පේන්න තියෙනවා යොදපු ප්‍රයත්නයේ තමයි බලාපොරොත්තු ප්‍රතිඵල නැති වුණාට මොකක්ද ප්‍රතිඵල වගේ තියෙනවා. මේක දිගට යනකොට මේක ඇඟට ඇබ්බැහි වෙනකොට සීසන් වෙනකොට තමයි ඉතිරි ගමන යන්න පුළුවන්. මේකට කියන්නේ අනායාසයෙන් කරන්න පුළුවන් තත්ත්වයට එනකොට තමයි ඉතිරි පාර හැදිලා ඉන්නේ. ඒ නිසා ඉදිරියට යන්න වෙනවා. දර්ශාවෙන් මාස ගියාම ජීවිතයේ විද කරදර දුකට වල මුහුණ පාන. මගේ අදහස හැටියට ගියාට සාපේක්ෂව පැවිදි තුමන්ට කරදර දෙයක් ආවේ. ඒ නිසා මේකේදී සතිසම්පදන්නේ මේකට උපේක්ෂා වැඩිවට මොකද මගේ අරමුණ ගන්න. උවහන්සේක ප්‍රතික්‍රම කරා. උවහන්සේ නමස්කාරය ඒ මේ කුටි ජීන එනක ඇවිදලා පොඩ්ඩක් දාලා බලන්න ඒකට කොහොමද කියලා. මේ ගොඩ ඉඳගෙන පීනක් ඉගෙන ගන්න මගේ පාඩම් පන්ති ඉගෙන ගන්න හැදුවට පොඩ වතුරට බහලා බලන්න. ඇයි මේ මේ මේ තපල් මාර්ගික ක්‍රමයට පීනක් ඉගෙන ගන්නේ? මෙච්චර ලස්සන මනුස්සාත්මයක් ලැබිලා තියෙනවා. මෙච්චර ජලාශ තියෙනවා. මෙච්චර ගොඩබිම තියෙනවා. ගොඩබිම ඉඳගෙන ඇයි මේ ජලාශ ගැන කතා කරන්නේ? ඒක මේ මොකක්ද කියන්නේ? මේ ආලදක්ෂ වැඩ පිළිලක් නෙමෙයි. කර බලන්න පුළුවන්කම තියෙද්දී ඒ දන්නේ නැති කරමු නැති ශේෂ පිළිබඳ මතපල කරන්න යන්න එපා. ඒක නිකන් තමන්ගේ හිස්කම පෙන්වන දෙයක්. ඒ නිසා පැවිදිලා බලන්න නැති පොඩ්ඩක් පැවිදි පොඩ්ඩක් ෆයිට් එකට ගිහින් පොඩ්ඩක් අහලා බලන්න ජොලිය දෙන්නේ කියලා. මම කියවුවා තමයි ඔව් කියනවා. ඒ නිසා මම පැවිද්දෙත් කියලා මට දයදාන දැකයක් තියෙනවා. මොකද කොයි වෙලාවෙ ජොලිය ඉන්නේ. ඉතින් අනිත් පැවිද්ද ගොඩාක් මට ඊර්ෂ්‍යා කරනවා. කියන මයිලක මහානකමකුත් නැහැ. බොහෝම මේ සහැල්ලු පැවතුම් නැතුව ගත කරන්නේ කොහොම නේ මහල විච්චාම මූණ තද කරගෙන කුරුසිතේ යන ගේ වගේ එහෙමම ඉන්න ඕනේ. ඔය මගේ නානකමේ කුරුසිට දෙලන්නේ ගිහිල්ලා නැහැ. ඒ නිසා මං කියන්නේ මෙච්චර ලස්සන ජොලි ජීවිතේ පොඩක් කරලා බලන්නපා. නිකම් මත බල කර කර ඉන්නවට වැඩියි. දර්ශාවෙන් මත භාවනා ජීවිතයේදී අභලන අධ්‍යයනය යාගන තුන්සබල. ප්‍රශ්න ඇසීමේ නඩ කාලවා පුතගේ නිරන්දව ගුණසේ ප්‍රසිද්ධ දේශනා කරා. නමුත් මේ ක්‍රියාවලිය කිසිදු අදලද බොහෝ ප්‍රශ්න තත්ත්වයේ විස්තරය අනවශ්‍ය බව බවද පිළිගන්නවා. නමුත් ඔබවහන්සේගේ අදනා කාර්යය වැය කිරීමේ ප්‍රතිඵලයක් වේගය සංයෝජනය වන්නේ මේ පිළිගන්නේ වැඩසේ. ඔබවහන්සේගේ ඕස්ට්‍රේලියා ගමන යෝගාවචරයේ ප්‍රතිපලකට වඩා උපාදනය නම් පමණ තවදුරටත් ප්‍රශ්න ප්‍රශ්න ඇසෙන්න අධ්‍යයනය විස්තර කිරීම ඔබවහන්සේව විස්තර කරගෙන නවතේ. නමුත් පොදු කලින් කවදාම අනිපාත ප්‍රකාශ කිරීම ඔබවහන්සේ සහ කරන්නේ કોઈ એવા મગજને ગળાવું હતું મેં મારા લેખની સાંપ્રદાયિક મંડળીએ ఆలస్యం త్వరగా आलसक देना मेरा सबका पालन हमारे ऊपर पर बहुत ही आसान है वहां से सामुदायिक मंडल अल्लाह सदीना सुनन के जैसा कार्यक्रम के साथ अल्लाह संबंध वहां से के शासन सेवा और උදලදී ලබලේ. මේක කියලා තියෙන විදිහට මේ තමගේ අත්දැකීම් ප්‍රකාශ කිරීම තමයි කමඨාන් සුද්ධ කරන කියන්නේ. ඒකට තමයි මෙතන එකතු වෙන්නේ. නමුත් ප්‍රශ්න තියෙන්නේ අත්දැකීම් විදිහට පිළිබඳව වාර්තා කරන්න අපි දන්නේ නැහැ. ඉතින් දන්නේ නැති නිසා අනවශ්‍ය දේවල් කියනවා. ඉතින් ඒක නැතුව අපිට ගන්නකොටම මදි විතරක් ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒක ඉදිරිපත් කරන්න ඇරලා මෙන්න මේකයි වාර්තාගත කරන්න ඕනේ කියන එක ඒක සංශෝධනය කරලා දෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න අහනකොටත් අදාළ ගැටි ප්‍රශ්න අහන්න ගියොත් මම හිතන එක නිකන් මේ මූලධර්ම සඳහා වෙන මූලධර්මයක් කරනවා. ඒත් අදාළ නම් අපේ ආධ්‍යාත්ම ජීවිතේට පැවිද්දට ඒක අපි මේ වෙලාවේ සාකච්ඡා කරනවා. මොකද මේක සාකච්ඡා කරන වෙන මණ්ඩලයක් අපිට නැහැ. වෙන කී ගමන් අනිකට වෙන දේවල් ගැන කතා කරනවා. ඒක නිසා මේ කරලා තියෙන ප්‍රකාශය කරුණාවට බර බව පේනනෝ ප්‍රඥාවට ඉච්ඡර බර බවක් මට පේන්නේ නැහැ. ඒ නිසා මේ යන ක්‍රමයේ හැර නැත්නම් මේ ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක ඇර මෙට වැඩි එෆිෂන්ට් සිස්ටම් එකක් නැහැ. මෙච්චරවත් එෆිෂන්ට් සිස්ටම් එකක් නැහැ. ඒ නිසා අපි මේක ඉවසාගෙන යන්න ඕනේ. අපි කට්ටියක් යනකොට හැම කෙනාගම පුද්ගලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන යන්න බෑ. අපි ඒව ටිකක් ඉවසා දරාගෙන ඉදිරියට යන්න ඕනේ. ඊට පස්සේ අපිට ලැබෙන ලාභය තමයි අපිට ස්වාධීනව පැත්තට භාවනා කරන්න පුළුවන් වෙනවා. එදාට අපිට ඔය අනිත් කෙනාගේ රුචි අරුචිකම් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අර මුලදී යනකොට අපි යන්නේ ළඟම් බස් එකේ, පාරේ බස් එකේ කෝච්චි. ඉතින් කෝච්චි හැම ස්ටේෂන් එකම නැතර කරලා තමන්ගේ ස්ටේෂන් එකේ තමන්ට ඕනේ නැහැ කියලා අප්සෙට් වෙන්න ඕනේ නැහැ. ඒ කෝච්චි හැටි. ඒ අම්පිටි බස් එක යනකොට මේ මුන්තට ඩෝප් කෙනෙක් දාපර දාගෙන යන මිනිස්සු කියලා අන්තිම රෑ 10ට යන බස් එකේ ඌ හැම කෙනාටම පයින් ඉස්සෙල් බිල් එක ගන්නවා. ඉතින් ඒක තැනකදී ඩ්‍රයිවර් නතර කරන ඉතින් අර මාසේ thank you කියලා ඒක තැනදී බෙල් එක ගැහුවලු කවුරුත් බැසෙ නැති. ඒ සුකල මම බයික් නැගි. මේක මොනවද කියන්නේ? මේ මේ මාසේ ඉතින් යාර බිව්වට පස්සේ පොදු ජන සේවය. ඉතින් බස් එකේ වරුත් බයිනද කොන්දොස්තර බලනවා ඩ්‍රයිවර් බලනවා දැන් යන්නද අදින්ද කියලා. ඕකේ වලු බලන්න තීරෙට ඇවි ගියපරි මම බයිනවා. එච්චර මේ කට්ටියක් එක්ක යනකොට කරුණාකරලා වැඩක තියාගෙන අපිට ඕනේ ඕන විදිහට කරන්න බෑ. එහෙම කරන්න වෙලාවක් එනවා ඉස්සරහට. ඒ නිසා මෙතනදී දරුවන් හඳා කරන්නේ මේ බණ්ඩා. ඒක අනවශ්‍ය විසීමක් කියලා ගන්න ඕනේ යම් ප්‍රමාණික විසීමක් ඕනේ ඒක ඇත්තට මේ group meditation වලින් අපිට හම්බෙන sharing එකක් ඒක මානසිකයඩෝ හිතාමතා කරපු එකක් group meditation එකට අපි තනියෙන් භාවනා කරා නම් අපිට මේ ප්‍රශ්නේ එන්නේත් නැහැ මේ ඝර්ෂණය එන්නේත් නැහැ අපි විසීමේ ශක්තියක් අවශ්‍ය වෙන්නේත් නැහැ group meditation එක time table එක ගන්න ගියාම සමහරව දාලා තියෙන නීති කඩන සමහර නීති වෙනස් කරන්න කියනවා මට fit වෙන්නේත් නැහැ කිසිම දාසක fit වෙන්නේ කිසිම වෙලාවක කිසිම දවසක ෆිට වෙන්නේ නැහැ. හැබැයි හැඩ ගැහෙන්න පුළුවන්. ඒක තමයි අපෙන් කරන්න තියෙන සීලය. ඒක නිසා ඉවසගෙන පපුව වතුට්ටිය ගන්න ඉවසපම් පපුව කියලා යන්නේ කයි තියෙන්නේ. යන්න බාධාවක් නැහැ. මේ යන ක්‍රමයට යන්න බාධාවක් නැහැ. හැබැයි මේක උත්කෘෂ්ඨම ක්‍රමය නෙවෙයි. මේකට කියන්නේ ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ්. මේක තමයි අපිට තියෙන උපරිම එක. I was walking to a stranger entrance inflammation is present on my body. My effort is to the hydration. If you feel still, separate from your body, that still you are not in the uh, perfection regarding the nothingness, uh, leave it all that, never mind. Even if you feel it, understand whether you feel lack of tension or lack of frustration under such circumstances or you will feel more familiar and more lack of tension at the beginning of the meditation. Let the mind to decide which one is better. If the present one, the, the emptiness, the nothingness is less and less frustration, less and less tension, then don't rush. That rush itself is a frustration. That rush itself is a tension. So let it familiarize this nothingness, this emptiness, because it is better. And when it is, once it is established, seasoned, mastered, it will tell you, not your rational mind, that nothingness, the familiarity to the nothingness will open the next door. Don't push forward, don't try to uh, interfere with your rational mind. So that is a kind of a surrenderance. You verify it through your uh, gradation of your frustration, reduction no increase of your tension. So therefore, if you feel lack of tension, lack of frustration, just let it uh, familiarize it. Just get season it and expect that emptiness will open the next door. That is, we call be patient. Let that to be imbibed, digested, season, and that is a kind of a thing, kind of a uh, facility or facilitation you have to do. It is something you have to do just to get familiarized. Durvalmati, as I do sitting meditation, I find the movement of my upper chest and breath to be the same. I find my awareness moving from nostril breathing to purchased woman, a few times during the Banavasi. This is for me. I appreciate the comments. Please answer in English with that. So these are now the whole world or the, the roaming mind, the whole world now reduced to your body and within the body also to the upper part of your body. It's a, it's a great achievement and kind of a focusing. Now, if you wanted to get the one-pointedness or more focusing, out of this whole gamut of experience, see which is more prominent, more prevalent, more conspicuous, and take this as the representative of the whole the movement. That must be natural one. That must be verifiable one. And then when you're focusing to into that, your focusing power or your concentration more increase. So therefore, go to that state what you explained, establish there, and see it is a big area. See what is the most prominent thing in, within that area and reduce to go into that. And then again the focusing happen. When you go there, still you can do fine refine. So therefore, step by step, uh, gradual process you have to go on and therefore don't rush into that fine tuning at the gross level. Let it be, come up to this kind of a sizable, comprehensible level and then reduce. Again, you can reduce. This is the way the one-pointedness become very sharp. Dear Venerable Sir, please correct me if I am wrong in my understanding of the Metta Sutra. According to the Sutra, we need to first develop virtuous qualities such as being upright, straightforward, gentle, not conceited, easy to speak to, contented, contented, is satisfied, unburdened with too many commitments, has senseless pain, and is filled with goodness. It is by being very developed in these virtuous qualities that a person is able to radiate through metta as an energy that is effective and beneficial to oneself and others. Metta as just thoughts is not enough as pratipada on the noble eightfold path which is qualities mentioned by the Buddha in the Nikasa, How I understood the Sutta So this is not our objective. Our objective is to be with the mindfulness with the breath. And if at all we are going to Ajitamana Buddha, these are completely outside topics. And bringing that and giving to the 70 people together, is a discussion is going wrong way. So therefore don't use this kind of thing because this is theory for the sake of theory. So it's your idea, no good, no bad. But our discussion is, which is for the common interest, related to your practice. Practice means your sitting meditation, walking and others and if something related to our Dhamma talks, that is worth. And this topic itself, I have also myself also tackled in separate area. So, but in a discussion like this, if you are going to take these kind of topics completely uh, other directed, it is going to some other way. So therefore it is not wrong, but it is not appropriate to the time. So I won't take time, sorry. last question. Nevertheless, is Atman soul? Please explain in English. Thank you. So very difficult. If it is so, Buddha would have mentioned it. It is not easy way to give one single word or single sentence. It's a long process. So therefore, when you keep on practicing, your definition of the soul or Atma will be ever changing. Under such circumstances, how can I say Atma means soul or soul means Atma? So therefore, keep it, it, practice it. While practicing, you may see your, your interpretation itself is evolving. So therefore, let that evolution take place, let that change take place, rather than fixing this word, this, that word, that means permanent notion, that is something cancerous to the meditation. So don't try to fix it like that. Sometimes you have to do academically, but even then you have to understand the meditators not so hard and fast. They keep things in a volatile way. Uh, whenever your mind progress, your definitions, your interpretations are changing. Very difficult to give a short and quick answer for them. in Europe, हमारे यहाँ कृष्णा भगवान के युवा भावना मार्ग बाहर प्रमुख ये अगर सोना से दबा के करना पड़ेगा तो सामने से मार्ग देखे कमेंट करना है ये उनको रहने मात्र क्या हमारा गया है रहने मात्र ඒකේ හරි අමාරුයි එහෙම කියන්න මොකද ප්‍රඥා මාර්ගයන් කන්ට හැම වෙලාවෙම බොරුවලවල් තියෙන බව මතක් කරලා දෙනවා. ඒ චේතෝ විමුක්ති මාර්ගය අනේක කරාට එහෙම මතක් කර දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය කියන්නේ මාර්ගයේදී එහෙම කියලා දෙන්නේ නැහැ. ඒ නිසා ඒක නා මේ අපි සාහනේ පාරකයිනේ වලක් තියෙන දවස් පාට පොඩියක් දාලා තියෙනවා නම් වලට වැටෙන තියෙන අවස්ථා අඩුනේ. මේ විපස්සනාදී හැම වෙලාවෙදීම මතක් කරලා දෙනවා ඔබ මොන දෙයක් ලබා ගත්තත් භාවනාදී ඒක ඇණයක් වෙන්න ඉඩ තියෙනවා කියලා. සමතිදී එහෙම කෙරුවොත් මොටිවේෂන් එක නැති වෙනවා. ඒ නිසා සමතිදී කරන්නේ පොළොහාට ලබා ගන්න හදනවා. හැබැයි ලබා ගන්න හැම එකෙම මේ ඇණයක් වෙන්න තමයි කැන්සර් එකක් තියෙනවා. විපස්සනාදී හැම වෙලාවෙදී කියන්නේ දෙයක් ලබා ගන්න හැම එකම 100% හොඳ නැහැ. ඒ හැම එකේම වංචනික ධර්මයක් ඇඟිලා ඉන්නවා. වංචනික ධර්ම කොටස සමත භාවනාවේදී එච්චර විස්තර කරනවා. දෙන්නටම අනතුරු සමානයි. විපස්සනා කරන දැනගෙන යනවා. සමතේ කරන එච්චර දැනගෙන නෙවෙයි. ඒ නිසා නිකන් මෙහෙම කියන්න පුළුවන්. සමත භාවනාවක් කරලා ලැබපු සමන්ගේ ප්‍රතිඵලය නැති වුණා කියලා. නැති ගිලිච්ච දවසේ අර දරන්නම වැඩ. විපස්සනා භාවනා කරන එක නැතුණයි කියලා දන්නවා. එයා දන්නවා මේක తాවකාලික හම්බෙද්දී නැති වෙනවා කියලා. ඒ නිසා සමත කෙනෙක් සීදීනසා ගන්න තියෙන ඊට වැඩි. කෙලවරටම ගිහින්. එයාට තව ගුරුවරට පියෙන් තමලාගෙන තියෙන ඊට වැඩි. විපස්සනා කරන එක තමයි ගාලා නැහැ. ඒක හම්බ වෙනවා. ඕක නැති වෙනවා. ඒක සම්තිං වෙනවා. ඒකයි විපස්සනායේදී පුළුවන් තරම් කරන්නේ ප්‍රොකෝෂන් එක. ඒ කියන්නේ ඉමුනිටි එක දීගෙනමයි යන්නේ. වැක්සින් එක දීගෙනමයි යන්නේ. ලැබෙන හැම එකක්ම වෙන්නේ නැති වෙන්න පුළුවන්. නිසා ඔකට පාටි දාන්න යන්න එපා, ආඩම්බර වෙන්න යන්න එපා. හැබැයි නොලබනවට වැඩිය හොඳයි ලැබෙන එක. හැබැයි ඩේන්ජර් එකක් තියෙනවා. උඩ දැක්කොත් පසුබිම එනවා. ඉතින් සමත කට්ටිය කතා කරනකොට කැමතියි. ඒගොල්ලන් නොවන දිගට දිගට දිගට උඩට යන්නේ මේක නිත්‍යයි සුඛ සුබ දෙයක් විතර ගන්න. විපස්සනා එකන දන්නවා. කොච්චර ලැබුවත් මේක ස්ථිර වෙනසක් වෙන්නේ නැහැ. වැටෙන්න ඉඩ තියෙනවා. නිසා එයාට බලාපොරොත්තු සුන්වීමේ ඉම්පැක්ට් එක අඩු වෙනවා. ඒක ඇත්තට තද්දින් බලපන අපේ ජීවිත ජීවිතේට. යම් කිසි කෙනෙකුට බලාපොරොත්තු සුන්වීමේ ඒ නපුර වැඩි නම් ඒ අදිසි ඉක්මන් තීන්දුවල පෙරමනා ශීලින සා ගන්නයි ගහ බැන ගන්නයි උස්තික ඉර දෙකයි පොඩි වාත බැනගෙන අඬන්නයි විලාප දෙන්නයි විපස්සනා ක්‍රමයේදී අපේ වතු ටිකක් ගාගෙන <laughs> විවසමන් පපු ඉතින් ඕක ඕක තමයි කරගෙන යනවා ඒ වගේ දෙනා මිසක් ඒකට මම මේ සාමාන්‍ය දාල දර්ශනයක් දුන්නේ සමත කරන්නයි ඒකට ඉච්චර කැමති නෑ මේ මේක සරසුබවාදී විදිහට ගන්න සමත කට්ටිය මම දකින්නේ නැහැ විපස්සනා කරන එක නම් කිසිම දෙයක මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ කොයි දෙයක් ලැබුණත් ඒවල ලැබෙන්නේ තියෙනවා ඉතින් එතකොට ලැබිච්ච එකට බලාපොරොත්තු සම්පූර්ණ වෙයි බැහැරින්නේ නැහැ මේ තේදි කරගෙන කරගෙන යනවා ඒ නිසා හරියම මේ දැරීමේ ශක්තිය. එතන බලාපොරොත්තු සුන්වීමට නැත්නම් විපස්සනා ඩිෆයින් කරන්නේ බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තුක් තියෙනවා යාලා. නිසා කවදාක බලාපොරොත්තු සුන්වෙන්නේ නැහැ. සමත එක්කරට එන්න මොනවා හරි වෙච්ච ගමන් පොඩ්ඩ වැරදිච්ච ගමන් ඉසాత බැඳගෙන අඬලා වහ කාලා ගහගෙන බැනගෙන රණ්ඩු කරනවා. මොකද එයා හිතන්නේ බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තුවක් නැහැ යාගේ. ඒක තමයි අද තියෙන ඔය mental psychosis depression frustration සියල්ලට මේ හේතුව මේගොල්ලෝ අහස්පුර වගේ රසට ගිනි තියලා අරිනවා ඩෝ ඩෝ කියලා ඩෝ ගන්න ඉවරයි කිසි කෙනෙක් මේ මම මේ දිනන දේවල් අරදින්න ඉඩ තියෙන එක දැන් අද තියෙන තරඟක අපි තරඟ තියන්නේ ක්‍රීඩා තරඟ කරන්නේ පරාජය බාර ගන්න පුරුදු වෙන්නේ නේ අද ඔලිම්පික් පරිදිලා මරන්න යන මිනිස්සු. අපි පාටිය දිනව නැත්තම් මරනවා. බෝම්බ ගන්න. මොකද්ද තන්නේ? ඒක බ්ලේච් එකක්. ඒක මේ ශිෂ්‍ය සමාජික තරගයක් නෙමෙයි. විපස්සනා කරන කාට ඒක කියලා දෙනවා නිතරම හඳුනා දෙනවා. ඔබ ළමකා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ළඟා වෙන්න නැත්නම් ඔබට දෙයක් නැහැ. හැබැයි මේ ළඟා වෙන දේවල් తాවකාලික බව දැනගන්න. ඒ නිසා මම කවුරු හරි දෙයක් වැඩ කරගෙන යනකොට මම බලන්නේ තමක් අපි දෙකොල්ලම අල්ලනවා දෙකොල්ලම තින් ගිලිනවා. ගිලුණාට පස්සේ යාගේ හැසිරීමෙන් කියත හැකි මිනිහාගේ සමත ට්‍රෙන්ඩ් එකක්ද තියෙන විපස්සනා ට්‍රෙන්ඩ් එකක්. ඉතින් අනිත් එක තියෙනවා මලගේ සමත ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නම් මිෂීන්ට ෂේප් එක අල්ලලා දෙනවා. එකට දෙන්න. දකුණට සිග්නල් එක දාලා මමට ගෙවුවා කියලා. අන්තිම දක්ෂයි මම ඒකට. ඒක තේරෙන්නේ වැටුණාට පස්සේ. මේ බුදුසසුනට විස්තර කරලා තියෙනවා මහණෙනි ඔබ භාවනා කරව බව තේරෙන්නේ ඔබට කෙලෙවිච්ච දවසේ. භයානක ලෙඩක් ආපු දවසේ තමයි ඔබට තේරෙන්නේ භාවනා පොරොදින තියෙනවා කියලා. එහෙම කෙනෙක් කියන දැනකාවට කියන මම මෙච්චර භාවනා කරපු මට ලෙඩ උනේ ඇයි කියලා අහනවනේ. එනයි ඉතින් එනයි රිපෝට් වරද්දගෙනනේ. ඉතින් බුදුහාමුදුරණ කවදාස් ලෙඩ වෙන්න බෑනේ. බුදුහාමුදුරණ ගුරුවරු කවදාකවත් ගලප් කරලන්න බෑනේ. ඒ ප්‍රශ්නේ. වැඩි වුණාට පස්සේ ඒකට දක්වන ප්‍රතිචාරය. සමත කාර්යය උඟක් කරන ප්‍රතික්‍රියා කරනවා. විපස්සනා එක ගාලල්ල. ඕ මචං හොඳ වචන දෙන්නේ වගේ ගහම වල බයිනවා. ගාලල්ල කියලා අනේකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් දැනගන්න පුළුවන් මුලින්ම අපි ඉහළ පහළ යන නයින් සහ හිම ක්‍රීඩාවලිය කරන්නේ. වැටුණාට පස්සේ යම් කියක් ප්‍රශ්න දිහා බලන හැටි දිහා බලනකොට බලතැකි මියත් එක්ක ඇසුරේ මට ටෙන්ෂන් එකක් නැද්ද? එයා ඒක කාගෙන ඉන්නවා. මම ෂෙයා කරනවා. හැබැයි මේ ගා ගන්නවා නම් හැම කෙනත් එක්කම ඊට කැපුවා ගියා. හරිම සාධාරණ ක්‍රමයකට මම මේ මම මම නම් යන්නේ. ඒ නැත්තරසන්නදී පස්සේ දවසට රාත්‍රියේ ජීවිතෝ කියන්නේ විශ්වාස පහළ වෙන විශ්වාස නිදී ඒ ස්වාමීන් වහන්සේ මේ අවස්ථාව දැක්කේ සතුවාවාම පිළිගන්නේ කියලා. ඒක සතුවාවාම ඇත්තට මේක අපි ගොඩාක් කරුණු එකතු වෙනකොට තමයි මේ ටිකක් ඇයි බෙදන්න ඕනේ කියලා හිතන්නේ තෘෂ්ණා චරිත කියලා එකක් තියෙනවා. එයා ගොඩාක් කරාට සංසාරට බැඳලා තියෙන්නේ ආශාව වැඩි ගමනේ. ඒ ආශාව වැඩි එක්කනට ඒ ආශාව නැති කරපු ගමන් නිවනට කිට්ටු වෙනවා. සමතේදි කරන්නේ ආශාව తాවකාලිකව නතර කරලා තණ්හාව නැති එකේ හැඩේ පෙන්නලා දෙනවා ධානවලදී තණ්හාව తాවකාලිකව නතර කරලා සාන්තිය පෙන්නලා දෙනවා විපස්සනාවේදී එහෙම සමතේ සාන්තියේ මේ තණ්හාව නැති කරලා ධානවලට සමවැදීමක් වෙන්නේ නැහැ අඩුවටි කරන්න පුළුවන් ඒක එතන එතන වේදයක් මිසක අර වගේ සමවැදීමක් කරන්නේ නැහැ ඒ වගේම සමතේ සමත භාවනා කරන කෙනෙක් විදිහට කන්වෙන්ෂනල් සමතය ඇති කරන්නේත් නැහැ. එයා පහර දෙන්නේ අවිද්‍යාවට තමයි. තණ්හාව පිළිබඳව ලොකු ඒක නෙවෙයි එතන බලමුඩුවට පහර දෙන්නේ. ඒ නිසා මේ කෙනාට ප්‍රයෝග ඥාණයෙන්මයි දිනන්නේ. සමතයෙන් නෙවෙයි. ප්‍රයෝග ඥානවලින් දිනනවා. සමතේකනා දිනන්නේ ඒ තණ්හාව తాවකාලිකව යටපත් කරලා ඉරිවට්ටලා ඒ தත්ත්වය යටතේදී ලෝකෙ දිහා බලලා කොහොමද කරන්න කියලා බලන එකයි. ඒ නිසා මේ එකම යුද කඳ උරේ බලසේනා ඇනි දෙකකට පහර දෙන්නේ විපස්සනා කරන එක නැත්නම් ප්‍රඥා භාවනාව කරන එක නම් අවිද්‍යාවට පහර දෙනවා සමතය කරන එක නම් තෘෂ්ණාවට පහර දෙනවා. මේ දෙන්න අම්මයි තාත්තයි වගේ මේ දීකේ කැඩිච්චට පස්සේ කොයි කෙනා වැටුණත් දෙන්නම් බැටර. මේ දෙන්න මේ පට කොටු දෙකක් වගේ තියෙන. දැන් ඔය ප්‍රශ්නේ අහන්නේ කොහොමද සමාධියකට ගියාට පස්සේ තෘෂ්ණාව අඩු වෙන්නේ කියන එකයි මට මේනි ප්‍රශ්නේ. සාවකන් ඒක කියන්නේ සමාධියකට ගියාට පස්සේ තෘෂ්ණාව සාවකාලිකව හිරිවට්ටල දර්ශනය ආරම්භ වෙනවා. ඒකේ කරන්න බෑ. ඒකෙන් තමයි හිරිවට්ට ගන්නෙ. චේතෝ විමුක්තියට යන්න සමතයෙන් පටන් ගන්න විපස්සනාවට යනවා. ප්‍රඥා භාවනාවට යන එක නම් සම විපස්සනායෙන් පටන් අරගෙන සමතයට යනවා. ආරම්භක ස්ථානයේ තමයි මෙතන ප්‍රශ්න තියෙන්නේ දෙන්නටම විපස්සනා ඕනේ. මෙතන ජීතියෝමටි කියන්නේ ඒ අවසාන විපස්සනාවට යන්න ඉස්සර වෙලා නැත්නම් අවසාන සත්‍යයට යන්න ඉස්සෙල්ලා තමයි ළඟ තියෙන කෙලෙස් බලමුළු විශේෂයෙන්ම රාග බලමුළු නතර කිරීමට එයා වෙනමම ප්‍රයත්නයක් ගන්නවා සතර බ්‍රහ්ම විහරණාරා. ඒකල තණ්හාව හිරිවට්ටනවා. කාමච්ඡන්ද හිරිවට්ටලා විපස්සනාට වෙලාව ගන්නවා. විපස්සනා කරන එක නෑ එහෙම විශේෂයෙන් හිතවැටීමක් නෑ ඒකත් වැඩ කරද්දී ඒකේ බාධා වෙද්දිම එතන එතන තලාගෙන යමින් අරගෙන යනවා. ඒක කියන්නේ කාර් එකක් ස්ටාර්ට් කරන්න ඉස්සෙල්ලා හොඳට බැටරි charge කරලා දාලා ස්ටාර්ට් කරන කාර් එකකුත් තියෙනවා. යන්තම් කරන්ට් එක තියදී ස්ටාර්ට් කරලා කාර් එක දුවද්දි charge වෙන බැටරියකුත් තියෙනවා. විපස්සනා කියලා කියන්නේ පටන් ගන්න ඇති බැටරිය. හැබැයි දුවද්දි charge වෙන්න ඕනේ. ඊට පස්සේ බැටරිය charge වෙනවා. සමත කරන එක නම් fully charge බැටරියක් අරගෙනම යන්නේ. එයා දුවද්දි charge වෙන එක ගැන එච්චර විශ්වාසයක් නැහැ. පටන් ගන්න මේ මේ මොකද කියන්නේ ඉදිරියට ගෙනා ශේෂය වැඩි යාලම. විපස්සනා කරන එක එතන ශේෂයක් නැහැ පොඩ්ඩයි තියෙන්නේ. දුවනකොට එතන එතන එතන සමතය හදා හදා ඒ ඒ වෙලාවේ తాවකාලිකව නීවරණ යටපත් කරමින් තමයි යන්නේ. ඒක ක්ෂණික විශේෂික සිදු වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේක මේ සම්ප්‍රදාන කුල විස්තර කරන්නේ. මෙත්තා මෙත්තා චේතුමති කියන්නේ මෛත්‍රී භාවනා ළඟන එක චේතුමතිය මෙත්ත කර්ම මුදිතා උපේකා ආනාපාන ශ්‍රම සතලිස් කර්මස්ථාන වලින්ම ගන්න පුළුවන්. මෙත්තා චේතුමති කියන්නේ මෛත්‍රී භාවනාවෙන් විතරක් නීවරණ යටපත් කිරීම. ඒකට අන්තිම වෙනකොට උපේක්ෂාවට යනවා. මේක ඇත්තටම මම නම් හිතන්නේ මෙහෙම මේ පොත්වල තියෙනවා ඔය වගේ පටව ගන්න නැතුව දෙකක් අවශ්‍ය දෙකක් තියෙන නැත්තේ නෑ නමුත් අපි කිව්වොත් මේ කොණ්ඩේ දෙකට බේර බෙදලා ඊට පස්සේ කොණ්ඩ කරල් ගැට ගන්නවානේ කොණ්ඩේ දෙකට බෙදන්නේ නැතුවත් පුළුවන් මොහොතකට දාන්න එක කොණ්ඩේට ඉතින් මේක ඔය කරල් දෙකට ගිහුවට පස්සේ තමයි ඔබ කොයි කරලද දිග කොයි කරලද ලස්සන ගොඩක් ප්‍රශ්න තියෙනවා ඔබ බන් එකක් දැම්මම දෙකම එකතු කරලා සමතත් නැහැ විපස්සනාත් නැහැ. ඉතින් මේක හරිය කැමැති මේ දෙකට බෙදාගෙන මේක කෙස්පරණ තර්ක කරා. මගේ තියෙන ක්‍රමය තමයි ඒ තර්ක වලට ඉඳ තියෙනවා. මොකද බුදුජානනාථ දේශනා කරලා තියෙනවා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති. මගේ වාසනාවට අචංචාහම් දුර පහළ වුණා. ගාලල්ලා. සතිය වඩපන් එයා තේරුම් කරයි අනාතේ. ඉතින් උඹට එතකොට අවශ්‍යතාවයක් නැහැ කොයි අතට යන්නේ කියලා. සුඛානම තියෙන සතියට උඹ පණ එපා කියලා සතිය වෙනවා. එතකොට වැඩි වෙනවා. ඉතින් ඒක පිළිහෙට තියෙන සූත්‍ර හැම එකෙම වචේතාන චේතුමිත පඤ්ඤායමිත ක්‍රමයට නෙවෙයි යන්නේ වෙන ක්‍රම තියෙනවා. මේක සර්වඥාන්සේම දේශනා කරපු ක්‍රමයක් නිසා අව탁සියු කරන්න බෑ. නයි අපි ආයෙත් ප්‍රශ්න අහන්න බෑ විපස්සනා විපස්සනා විතරක් නෙවෙයි තමයි ඒ විස්තර අමංගෙන් විතරක් ඇත්තට විපස්සනා කරුවත් එකයි නැති සමත කරුවත් එකයි උදේකලාව අවශ්‍යයි ඒ උදේකලාව සෙල්ෆිෂ් කියලා හිතනවනම් අපිට මෛත්‍රී භාවනාව උදකලාව ගන්න පුළුවන්. එතකොට අපි ලෝකයා කෙරෙහි හිතසුව සැලසීම හරහායි සමතය ඇති කරලා තියෙනවා. එතකොට අපි කොම් වෙච්ච ගතියක් පේන්නේ නැහැ. කරුණාව හරහා ගන්නත් පුළුවන්. මුදිතාව හරහා ගන්නත් පුළුවන්. නමුත් අපි ගත්තොත් සමතය සමාධිය ආනාපාන සතිය හරහා වෙන අසුභ භාවනාව හරහා මලමිනියක් හරහා ඒ හැම වෙලාවෙදීම අපිට මේ උදකලාව අවශ්‍යයි. ඒ නිසා භාවනා කරනවා කියන එක සමාජ විරෝධී. ඒ වෙනද කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිංශ ඒකයි කියන්නේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යගතව. ඒ නිසා භාවනා කරන්න සමාජයේ දකින්නේ මොලේ නරකයක් නෙමෙයි. ඒක ඉතින් කරන්න දෙයක් නෑ. මොකද සමාජයේ ඉන්න බැරි නිසා මොන දි ගන්න බැරි නිසා ස්කේපිසම් එකක් විදිහට තමයි භාවනා කරනවා කියලා හිතන්නේ. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ පිස්සන් කොටු කියලා. එහෙම කියන එක ගැන මම බොහොම සතුටු වෙනවා. එතකොට එන්නේ නැහැනේ බයයිනේ විශ්වගාවට එන්නේ. ඒක සමත කරත් විපස්සනා කරුවත් ඒක අනිවාර්යයෙන්ම ඒ සමාජයේ පවතින ප්‍රවණතාවයට අභියෝගයක්. ඒක ආජීවකයෙකුත් වෙනවා, ශ්‍රමණයාගෙකුත් වෙනවා, පරිත්‍රාජකයෙකුත් වෙනවා, භික්ෂුවෙකුත් වෙනවා. ඒක සමථ විපස්සනා වශයෙන් මේක අමාරුවෙන් කරලා කියන්නේ. දැයි එවනම් අපි මෙතනින් අපේ දවසේ ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිවිද ධර්ම සාකච්ඡාවේ මාසලහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි